නැයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 143 වෙනි භාවනා වැඩමුළුවයි ඉතින් මම සංඝරත්නයේ මේ සා විශාල පිරිසක් අපේ මේ ශාලාවේ රැස්ලා දැකපු පළවෙනි අවස්ථාව එනිසා අපිට නිසනවන වෙනුවෙන් ලොකු සතුටක් තියෙනවා ඉතින් මම 1990 උපසම්පදා වුණේ ඒ නිසා මට වැඩිමහල් සංඝයා වහන්සේලා ඉන්නවා නම් මං ඉල්ලා ඉන්නවා සමාව මේ ආසනය ගන්නේ මේ කටයුතු කරගෙන යන වෙලාවේ සාමාන්‍ය වැඩමුළුවක් පටන් ගන්න වෙලාවදී මම කාරණා තුනක් ඒ ආයත සම්බන්ධ ආයත මතක් කරන විශේෂම අලුත් සතාවට එන ආයත එකක් තමයි මම මෙතෙන්ට එන අවස්ථාව වෙනකොට නිස්සන්න වනේ වෙනුවේ වැඩමුළුවට සම්බන්ධ වෙන අය කෙරේ සත්කාර තුනක් කියලා තියෙන විදිහ තමයි සංවිධානයේ තියෙන්නේ. ඒකේ එකක් තමයි මූලික කමඨහන් පිළිබඳව දේශනයකට සකස් කරලා තියෙනවා. ඒක පටිගත කළ දේශනාව. ඒක අපි කමඨහන් දීම වශයෙන් තමයි සම් කරන්නේ. දෙවෙනි එක මේ වැඩමුළුව පවත්වන වෙලාවේදී ආයතනයේ පවතින නීති දිනචරියාව එතනින් ගියාම අවතුම් පැවතුම් ඒක පිළිබඳව මතක් කිරීමක් කරනවා. තුන්වෙනි එක තමයි ගිහියත්තන් වෙනුවෙන් උපෝසත අටහංග සීලය සමාදන් කරනවා. ඒ කාරණා තුන දැනට සම්පූර්ණයි කියලා හිතාගෙන තමයි අපි වැඩමුළු ඉදිරියට ගෙනියන්නේ. ඒ මැත්තේ අද කරන මේ පැයේ කරන වැඩපිළිවෙලට අර්ථ තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් අපි අතර අසාධනක යුතු ප්‍රශ්න මොනවාද තියෙනවනම් විශේෂයෙන්ම අර කියපු කමඨහන් වාර්තා මූලික උපදේශ පිළිබඳව මේ අපි කරගෙන යන වැඩමුළුවේ මේ නීති ඇයි මේ දාලා තියෙන්නේ ඒවා හිරිහැරද නැත්තම් ඒවා ප්‍රශ්නයක් නැද්ද කියන එක ඊට වගේම තුන්වෙනි වශයෙන් අපි මේ සමාදන්ව රකින්න සීලය කොහොමද අපි මේ භාවනාවට බාරන්න වෙලපාන්නේ මොකද්ද මේ සීලෙන් අදහස් කරන්න කියලා අට සීල් වල තියෙන යම් අදාළතාවයක් පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි ඒවා ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩ පිළිවෙලට සාදර වෙනවා දෙක ධර්ම සාකච්ඡාවක නාමයෙන් අද භවහවස පහේ ඉඳලා අපි පවත්වන ධර්ම දේශනාවට සම්බන්ධ අදාළ මූලධර්ම මූලධර්මයේ ප්‍රශ්න තියෙනවනේ මේ දේශනාවට සම්බන්ධ ඒත් අපි මේ වෙලාවේ මතු කරගන්නවා. තුන්වෙනි එක තමයි කමඨාන් සුද්ධ කිරීම කියන එක. කමඨාන් සුද්ධ කරනවා කියන එකෙන් අදහස් කරනවා අපි භාවනා කරගෙන යනකොට අපිට කරගෙන යෑමේදී මතුවෙන කමඨාන් අලුත් කිරීම එහෙම නැත්නම් ඇතිවිච්ච ප්‍රශ්න බාධක තියෙනවා නම් කතා කරනවා ඒකට අපි කමඨාන් සුද්ධ කිරීම කියනවා. අපි ඇත්තට වැඩමුළු 60ක් යනකම් එක එකන එක එකන හම්බෙලා කමටහන් සුද්ධ කරේ. 60ක් යනකම් අපි 35කට වැඩිය සෙනක ගත්තේ නැහැ. එතකොට මගේ මතයක් තිබුණා වැඩිම 40යි ඊට වැඩි වැඩි කරන්න බෑ කියලා. නමුත් අර අවශ්‍යතාවය වැඩි වෙනකොට අපි මේ ගොඩනැගිල්ල නිර්මාණය වෙනස් කරලා 40ක් හිටපු කට්ටිය 100 දක්වා යන්න ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කරා. එතකොට ප්‍රශ්නක් ආව කොහොමද මේ වැඩි වෙන සෙනගත් එක්ක මේ එක්කෙනෙකුට විනාඩි 5 ගාන විතර දීලා කමටහන් සුද්ධ කරන්න ගත්තොත් ඉවර කරන්න බෑ. ඉතින් 60 වෙනි වැඩමුළුවේදී අපි පැටවීමක් කරා. ඒ එතකොට හිටිය ගිහියත් ගොඩක්. ඒ ඔක්කොමලා විරෝධේ පෑව. ඒගොල්ලෝ කිව්වා එහෙම බෑ අපි ඉන්නේ ස්වාමීන් වහන්සේට පුද්ගලිකව කතා කරන්න බෑ කියලා. ඉතින් මං කිව්වා ඒකට බොහොම සුළු ගානකටයි කරන්න වෙන්නේ. ඒ නිසා අපි පොදු කමටහන් සුද්ධ කිරීම කියන එක අපි පළවෙනි වතාවට හඳුල්ලා දුන්නා. ඒ කියන්නේ අපි සමුසේ තමන්න තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට හැම කෙනාටම පුද්ගලික ප්‍රශ්න අහන්න ඕනේ. තමන්ගේ ප්‍රශ්න සමාහට කෙනකින් ඉදිරිපත් කරන ඉබේම. ඒක උත්තරෙත් ලැබෙනවා. මේ ක්‍රමයට විරෝධතාවක්. විරෝධතාවට අන්තිම තමහර කිව්ව ඇත්තටම පුද්ගලිකවම ටාන්සුද්ධ කරනකොට ස්වාමීන් වහන්සේ කියවන දේවල් ගොඩාක් වැදගත් දේවල් කියවෙනවා. එතකොට ඒකේ නෑ කණ්ඩ විතරයි ඇහෙන්නේ අනිකට ලැබෙන්නේ නෑ. ඒ නිසා පොදු කමටහන හොඳයි කියලා. තාමත් හැබැයි ඒක පිළිබඳව එක එකනාගේ මත තියෙනවා. කෙසේ නමුත් මෙහෙම කරගෙන යනකොට අර බුරුමෙන් ගෙනාව පණ්ඩිස්වාංශගේ කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමය ප්‍රසිද්ධ කරලා අපි වැඩමුළු නායක නායක නායිකවන්ට දුන්නා. මෙන්න මේ රාමුවේ තියෙන ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරන්න අනිකුත් ගුරුවරයන්ගේ අනිකුත් භාවනා ක්‍රම පිළිබඳ ප්‍රශ්න ඇවිල්ලා අපේ කාලේ අපි ගන්නෑ. අපි දීලා තියෙන උපදේශ ටිකට අදාළව තමන් කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න තා ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න විතරයි ගන්න කියලා. එතෙන්දී අපි වැඩමුළු සංවිධානයේට වගකීමක් දුන්නා. ප්‍රශ්න කල්ැතුව කියවලා අදාළ රාමුවේ තියෙන ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරන්න අනික් ප්‍රශ්න විසිකරන්න එපා. ඒකේ නා ලියුපේකනට කියලා දෙන්න. ඇයි මේ ප්‍රශ්නේ අපි සාකච්ඡාට ගත්තේ නැත්තේ කියලා. මොකද එහෙම නැත්නම් ප්‍රශ්න ඇහිීම මන්දෝත්සාහය කිරීමක් වෙනවා. ඊට පස්සේ ඒකේ ලොකු වෙනසක් ඇති වුණා වැඩමුළු නායකත්වයේට සංවිධානයේට අපි හැදුවා ඊට පස්සේ දවස් 10ක වැඩපිළිවෙලක් කරනකොට කමඨාන් සුද්ධ කිරීමේදී දෙවෙනි 1 2 3 දවස් අපිට ඉවසන්න වෙනවා. මොකද කට්ටිය ඒ පෙළට ගොනුවට එනකම්. නමුත් අපි සැකිල්ලම හැදුවා එක දවසක භාවනා කරන කෙනෙකුට වුණත් කමඨාන් සුද්ධ කිරීමට නැත්තම් ප්‍රශ්නයක් ඇසීමේදී නැත්තම් කමඨාන් වார்த்தාවක් ලියනකොට දායත යුතු දෙයි. ඒක තමයි ඇත්තටම නිස්සරණ වණින් හම්බ වෙච්ච නිස්සරණ වණින් ඇති වෙච්ච භාවනා ලෝකෙට දායද කරන්න පුළුවන් හොඳම ලියවිල්ල බවට අදපත් වෙලා තියෙනවා. ඒක අපිට තේරෙනවා දවස් දෙකක් තුනක් එක දිගට කරගෙන යනකොට. ඒකේ අවසාන සැකිල්ලට තව ඇවිල්ලා නැහැ. සිදු වෙමින් යනවා. ඒ නිසා මේක සාමූහික භාවනා කමට අංශුද්ධ කිරීමේ වැඩපිළිවෙල 60 ඉඳලා 100 දක්වා අපි මත විමසීම් කරා. 100 ඉඳලා 120 වෙනකොට තෑහෙන දියුණුවකට ආවා. ඊට පස්සේ අපි පිටරටවල ගිහිල්ලා කරන භාවනාවලදීත් මේ ක්‍රමයේ අඳුල්ලා දීලා ඒගොල්ලන්ගේ අදහස් එකතු කරා මේකට. එකතු කරාට පස්සේ සමස්තයක් වශයෙන් දැන් පිළිගන්නවා මේ කමටාන් ක්‍රමය හොඳයි කියලා. දැන් අපි කම්පියුටරේට මේ විස්තර දාපුවාම මේ වෙලාවේ ඕනම ලෝකේ ඉන්න කෙනෙකුට මේ සාකච්ඡාවට අහුම්කම් දෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නත් කියවෙනවා, උත්තරත් කියවෙනවා. එතකොට ඒගොල්ලන්ට සජීව සම්බන්ධතාවයක් ඇති කරන්න පුළුවන්. ධර්ම දේශනාව වගේම ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටත් සෑහෙන සම්බන්ධයක් තැයින පිරිසක් නොපෙනී සම්බන්ධ වෙනවා. ඉතින් මේ නිසා අපි මේ සමහරෙකුගේ යම් යම් චෝදනා තිබුණත් මේ ක්‍රමේ එහෙම නැත්නම් අපි කියන මේ කමටහන් සුදු කිරීම ක්‍රම කරනවා. ඉතින් මේ පළවෙනි දවසේ නිසයි මම මේ මතක් කරේ ඒ මූලික කමටහන් උපදේශ ලබා දීම වැඩමුළුව සම්බන්ධ නීති පද්ධති ප්‍රකාශ කිරීම සහ සිල් සමාදන් කිරීම මෙතන වෙලා තිනවා. දැන් මේ පැය අපි කරන්නේ ධර්ම සාකච්ඡාවක්, ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සහ පොදු කමඨාන් සුද්ධ කිරීමක් කියන කටයුත්තයි සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි මේ වෙලාවේදී අවශ්‍ය කරන පැහැදිලි කිරීම එහෙම නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් කරනවා මිස වැඩමුළුවේ ඉන්න අය එකිනෙකා කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සමහර විටක කට්ටිය කියනවා අපි මේ කතා කරේ ධර්ම සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේ. මම කියන්නේ ඒත් ඒවා. එතකොට මේ එක එක ආත්‍ර කතාවක්. එතකොට ඒ ප්‍රශ්නය ඉදිරිපත් කරන කෙනා වගේම ප්‍රශ්නෙට ඉදිරි අනික් සම්බන්ධ වෙන එකනට මට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ අශෝබන භාවයක් එනවා. වැඩමුළු ඇතුළත කතා කරන එක. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා වැඩිමහල් ස්වාමීන් වහන්සේලාගේ අනෙක් ස්වාමීන් වහන්සේලාගෙනුත් පැවිදෙන ගිහි යෝගාවචර යෝගී යෝගිනීගෙනුත් පළවෙනි දවස් දෙක තුනේ යම් අපහසුකටපත් උනත් විශේෂයෙන්ම අලුතෙන් ආපු අය බලන්න දවස් දෙක තුනක් යනකොට තමන්ගේ භාවනාවේ ලොකු වෙනසක් ආවේ නැතත් භාවනාවේදී කරුණු ඉදිරිපත් කිරීම නැත්නම් කමඨාන් වාතාවක් ලියන එක ප්‍රශ්නයක් ලිවීම සම්බන්ධයෙන් ඇතිවෙන මේ sannivedanaya නැත්නම් sannivedanaye ඍජු භාවය කෙලිම භාවනාවට බලපාන. ඒ නිසා මම මෙවැනි පිරිසකට මේ වගේ සංඝ පිරිසකට මොනවාට උගන්වන්න <clears throat> තරම් දැනුමක් මට තියෙනවා කියලා මම හිතන්නේ මොකද හැම කෙනෙක්ම සෑහෙන දුරට දැනුමක් තියෙනවා. හුඟාක් වෙලාවට අපි අතර සිද්ධ වෙන්නේ sannivedanaye ඍජු කිරීමක් විතරයි. කියන්න ඕනේ කාරණාව කෙටියෙන් සඳහන් කිරීමෙන් අපේ හිත කොච්චර නිරවුල් වෙනවද කියන එක. ඒ නිසා අපි මේ පැයක කාලයක් ගන්නවා. ධර්ම සාකච්ඡාව සඳහා මේ මතක් කිරීමෙන් පස්සේ සාකච්ඡා වාරය ආරම්භකරනද ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නයි කල්පනාව තියෙන්නේ ඊට ප්‍රස්තාව ලැබුණොත් අපි ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න වලට පස්සේ සභාවට ප්‍රශ්න මතු කරන්න පුළුවන් ඒ මතු කරන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මේ ලිඛිතව කොලියට දානකොට ඒකට අපි කරුකාරී ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කියනකොට මෙතන සම්බන්ධ වෙන්නේ නැති අයට ප්‍රශ්න ඇහෙනවා ඊට පස්සේ මම කතා කරන එක උත්තරයක් වශයෙන් ලැබෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් සභාවෙන් එතකොට අහගෙන ඉන්න එක්කනාට ප්‍රශ්නේ හම්බෙන්නේ උත්තරේ හම්බෙන්නේ. ඒ නිසා අපි ප්‍රශ්නයක් අහන්න ඕන නම් කාට හරි කරුණාවෙන් මතක් කරනවා අත උස්සන්න. එතකොට අපි මයික්‍රොස්කෝප් මයික් එකක් ගෙනත් දෙනවා අතට. ඒකට කතා කරනකොට තමන්ගේම කටහඬ තමන්ට ස්පීකර් එකෙන් ඇහෙන්න ඕන. එතකොට තමයි අපි දන්නේ ඒක හොඳට විකාශය වෙලා තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේක සමහරකට හරි බාධාවක් මේ ප්‍රශ්නයක් මයික්‍රෝ මයික් එකට කතා කරන එක. ඒක මේ කෝල ගතිය එනවා, සබකෝල වෙනවා කියන එක ඇහෙන්නේ නැතු යනවා. ඒතර මතක ගන්න මතන්න මතක තියාගන්න මේ මයික් එක අටවලා තියෙන හැටි. ඒ ඒ ක්‍රමයට ඕනේ මයික් එක පාවිච්චි කරන්න. ඒතොත් තමයි කටහඬ කෙලිම මයික් එකට යන්නේ. එහෙම නැතුව මයික් එක තියේදී අපි පැත්තකට කතා කරොත් අනිත් පැත්තට හැරුණොත් මයික් එකට ගන්න නැහැ සද්දේ. එතකොට ඒ කෙනාට දෙතුන් සැරයක් කියන්නේ. එතකොට නිකන් කෝල වීමක් වෙනවා. ඒක නිසා මේ මයික් එක පාවිච්චි කරනකොට ඇති වෙන ඒ දුෂ්කරතාව වෙනුවෙන් අපි කනකාටු ප්‍රකාශ කරනවා. නමුත් ඉල්ලීම මේ වැඩමුළුවට සම්බන්ධ නොවි පිට ඉඳලා අහන අයගේ සහ වාර්තාගත වීමේ පහසුව පිණිසයි අපි ඒක කරන්නේ. ඉතින් ඒ ගැන කරුණාභජනය කරන්නේ ඉතින් මේ වචන සල්පෙන් පස්සේ මම අපේ කරුකටයුතු සාංශික ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරය ආරම්භ කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී ශරීරයේ උඩ කොටසට වඩා පහත කොටසේ දෙපාවල දැනීම් ස්වභාවය වැඩි වෙන අතර දෙපාවල බර ගතියක්ද දැනේ. හිරිවැටීමක් නොවේ කියලා වරහන් ඇතුලේ තියෙනවා. දන හිසෙන් පහළ කොටසේ වේදනාවක් සමග එන මෙවිට තවදුරටත් සක්මන් කළ යුතුයද නැතහොත් පර්යංකයට යා යුතු දැයි පෙන්වා දෙනු මැනවි. ඇත්තටම අර මූලික උපදේශ පන්තියේ මේක පැහැදිලිව විස්තර කරනවා වචන වාක්‍ය කීපයක් පාවිච්චි කරලා සංසන්දනාත්මකව පරියංක භාවනාව සහ සක්මන් භාවනාව. ඒ ටික අපි මේ වෙලාවේ පළවෙනි දවස් වශයෙන් මතක් කරගත්තොත් පරියංකේදී අපි ඉඳගෙන ඉන්න මේ ඉරියව්වෙන් උජුං කායම් පනිදාය කියලායි උඩුකය කෙලින් තියාන පල්ලංකම් ආපුචිත්වා. පළඟ ආභෝග කරගෙන. ආභෝග කරනවායි කියලා කියන්නේ ඇත්ත එක වහලා ඉඳගෙන හිතින් අර ගන්නවා. මම ඉන්නේ මෙහෙමයි කියලා. අනේ ආභෝග කිරීම කියන වචනය විනය පිටකේ ගොඩාක් වෙලාට සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා යම් විදියකට අපි ශරීරයේ ආකෘතිය හිතින් ගන්නවා. ඒ හිතින් ගන්න තමයි ආභෝග කරනවා. ඊට පස්සේ භාවනා කර කර කර යනකොට ඔන්නේ ඔළුව වැක්කෙනවා. එහෙම නැත්නම් ඇද වෙනවා. ඒ වගේ දේවල් වෙනකොට අර මුලින් ආභෝග කරපු මධ්‍ය රේඛාව නැත්තම් මුලින් ගත්ත අදහස අනුව තමයි අපි ඇස් දෙක වහගෙනම පටියංකේ නියම ක්‍රමයට ගන්න. ඉතින් ඒ ආභෝග කරනකොට වැටහෙන හැටි පිළිබඳව පොඩි ඉඟියක් කරොත් ඇස් දෙක වහගෙන මේ ආභෝග කරුවොත් මේක පේන්නේ පිරමීඩයක් වගේ. මේක පේන්නේ හුඹහක් වගේ. මේක පේන්නේ චෛත්‍යයක් වගේ. දැන් අපි හිතගෙන පරියන්කේ ධක්මණ්ඩ ගිහිල්ලා හිතගෙන ආභෝග කෙළුවත් ඇත්ත එක අරගෙන කරන්න. එතකොට වෙන්නේ ඊටිපන්දමක් ගැහුවා වගේ කුණ්‍යක් හිටියෝ වගේ පොළොව පතුල් දෙකේ සමතුලිතව බර හිටිනවා පේනවා. එතකොට මේ ආභෝග කිරීම මට්ටමෙන්ම තක්මන් ඉරියව්ව සහ පරියන්ක ඉරියව්ව දෙක වෙනස්. ඊට අමතරව පරියන්කේදී අපි ඇස් දෙක වතාලන්න උපදෙස් දෙනවා. සක්මනේදී ඇස් දෙක වහන්න එපා කියලා උපදෙස් දෙනවා. අරින්නම කියලා කියනවා. ඇද්දේ වාහන කරන්න එපා. එතනින් ගියාම පරියන්ඛේදී අපි වායෝ පොට්ටබ්බ ධාතුව මේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා වගේ දෙයකට අවධානය යොමු කරාට ඇවිදිනකොට ගොඩක් වෙලා අර තියෙන පටවි ධාතුවත් එක්ක পায় ගැටෙන ස්වરૂපේ තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. මේ කියන කාරණාවත් කියදැයි. පරියන්ඛේදී ශරීරයේ උඩ කොටසට තමයි අවධානය යොමු වෙන්නේ යටි පහටිය ස්ථාවර ලබා දීම සඳහා ඒක නතර වෙනවා. ඊස්තාවර වෙනවා. උඩු කොටතේ තමයි මේ වායු පොට්ටබ ධාතුව වැඩ කරනවා. එහෙම නැත්නම් මම වෙමි කියන එක හුඟක් වෙලාට පේන. සක්මන් කරනකොට උඩු උඩුකය අපි ස්ථාවර කරනවා අත් දෙක ඉස්සරහින් බැඳගෙන නැත්නම් පස්සෙන් බැඳගෙන නැත්නම් කොහොම හරි අත් දෙක වැඩි අවධානය යන්නේ නැතුව උඩ කොටස නිකන් මහ බබා ගෙනියන වගේ තමයි ගෙනියන්නේ පෙරහැරි. හෙල්ලෙන්නේ නැහැ. යටි කොටසේ තමයි ක්‍රියාශක්තිය තියෙන්නේ. ඒ යටි කොටසේ ක්‍රියාශක්තියත් තවත් පැත්තකට ගියොත් උඩු කයේ හුස්ම බලන ඉඳගෙන ඉන්න පරියන්කේ අරගෙන අපි නාසිකාග්‍රේ හරි උදරේ හරි අරමුණු කරන තැනකට આવොත් අපි එක තැනක හිත තියාගෙන ආස්වාස වෙලා ප්‍රසවාස වෙලා බලනවා. පිම්බෙන වෙලා හැකිලනවා බලනවා. එහෙනම් ඇවිදිනකොට වමේ එක වෙලාවකට කකෝ අවධානය යොමු කරනවා ඊට පස්සේ වලගේ දකුණට යනවා. එතකොට සක්මන් කරනකොට ස්ථාන දෙක තුනක තමයි මේ ඉරියව සති ධාරාව පවත්වන්නේ. පරියංකයේදී සතිය බොහෝ විට සාර්ථක වුණොත් ඒක සතිය හරහා වෙන සමාධියකට අනුබල දෙන අතර සක්මනේදී සතිය සඳහා අවශ්‍ය කරන වීරිය ශක්තිය ලැබලා දෙනවා. ඒ නිසා සතිය මැදින් ඉඳගෙන පරියංකයයි සක්මණේ අතර වීරිය සහ සමාධිය දෙක තමයි සමතුලිත වෙන්නේ. ඉතින් ඒක නිසා පරියංකේදී ලැබෙන ලාභ සක්මණේදී ලැබෙන්නේ නැහැ. සක්මණේදී ලැබෙනවා පරියංක ලැබෙන්නේ නමුත් මේ දෙක සාමූහික වශයෙන් වීර්ය සති සමාධි කියන ධර්ම සමබර කරන්න උදව් කරනවා. ඒ නිසා සක්මන් කිරීමේදී සමාධියට කැමැති ඇත්තෝ වැඩක් වෙන්නේ නැහැ කියලා දාලා ගහලා නිකන් ඉන අපරාධේ කාලේ නාස්ති වෙනවා කියලා. නමුත් නිදිමත තියෙන කෙනාට යටි කකුල් කකුල් වල යටි පැත්තේ වේදනාව නිසා භාවනා කරගන්න බැරි කෙනාට එහෙම නැත්නම් ඇස් දෙක වහගෙන ඉඳ බය ඇති වෙන කෙනාට සක්මණෙන් දෙනවා ලස්සන උත්තරයක්. සක්මණේදී නිදිමත හුඟක් වෙලාට එනවා අඩුයි. ඒ වගේම කකුල් වල වේදනාව අගුලගෙන තියාගෙන ගතියකුත් නැහැ. ඒ වගේම මේ ඇස් දෙක අරගෙන ඉන්න නිසා භාවනා කියන්නේ 아무තු ලෝකයක් නෙවෙයි. ඒ නිසා බොහෝ දිනෙකට සක්පන භාවනා කියන නමට දාගන්න බැරි වුණාට එහෙම නැත්නම් කාලීනාති කිරීමක් කියන අවචාවට ලක් කරාට සක්මනේ තියෙන ගොඩක් ආනිසංශ. සක්පන බොහෝ විට හොඳයි කියනවා. භාවනා කරගන්න බැරි තරම් වයසක කෙනෙකුට අපි කියන්නේ පරියන්කේ ඉන්න තරම් බැරි තරම් වයසක කෙනෙකුට සක්මන කරනවා නම් අනිවාර්යයෙන්ම තිරියන් වෙලා නැත්නම් හැකි සංඥාව එනවා. භාවනා කරගන්න බැරි තරම් රෝගීකින් සනීප වෙන කෙනෙකුට පරියන්කේට වැඩිය සක්මනේදී ගොඩක් ආනිසංශ තියෙනවා. රෝගී වේගන යනකොටත් අපි ගොඩක් වෙලාට කුසීත වෙලා වැඩ නොකර ඉන්නව සක්මන. ඒ අතින් අපිට රෝග අඩු කරන්න ප්‍රතිශක්තිය ඇති කරන්න උදව් කරනවා. ඒ වගේ යම් කෙනෙක් උනන්දුවක් තියෙනවා නම් පොඩි ළමයින්ට භාවනා උගන්වන්න ඒ කට්ටිය පරියන්කයට දාන්න යන්න එපා. ඒ ශරීර තියන්න බෑ. නමුත් සක්මන කරතයි. ඒක නිසා මේ සක්මණේ ආනිසංස කොටක් තියෙනවා. ඒ විදිහට සක්මනේදී යටිකය පරියන්කේදී උඩුකය දෙක තමයි ඒක යෙදෙන්නේ. ඒක නිරීක්ෂණය කරලා තියෙන ක්‍රමේ හරි. ඒ විදිහට කරගෙන යන්න මොකද්ද දෙවෙනි කොටස තිබුණේ කි? දන හිසෙන් පහළ කොටසේ වේදනාවක් සමග වෙන වේදනාවක් එනවා. එතකොට තවදුරටත් සක්මන් කළ යුතුයද? නැතහොත් පරයන්කයට යා යුතුයදයි පෙන්වා දෙන්නේ. ඔය මේක පළවෙනි දවසේ මම මේ දෙන උත්තර ටිකක් බරපතල වෙන්න බුලන් මේ කකුලේ වේදනාව තියෙන එක සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා බලන්න. කයට හිත ආපු නිසා සතිය පිහිටපු නිසාද මට මේ වේදනාව නැත්නම් සතියට ලැබිච්ච ආනිසංසයක් විදියටද. එහෙම නැත්නම් සතිය පැවැත්තිල්ලට කර්යාදුවක් කරදරයක් විදිහට කියලා බැලුවොත් මේ වේදනාවට වෙනද බලු විදිහෙන් බලන්නේ අපි. භාවනා කරපු කෙනෙක් කියාවි වේදනාව දැනෙන්නේ සතිමත් නිසා තමයි. ඒ නිසා වේදනාව දැනනවා කියලා කියන්නේ සතිය නතර කරන භාවනා නතර කරන එකක් නෙවෙයි. ඒතෙන් තමයි භාවනාව පටන් ගන්න. අපි කොතනක වුණත්, පය තබනකොට වුණත් දැනෙන්නේ වේදනාව තමයි. ඒවා තප වේදනාවද දුක් වේදනාවද කියන එක පැත්තක තිබොත් වේදනාව තමයි. ඉතින් මේ කතා කරන්නේ පැහැදිලිවම දුක් වේදනාවක් ගැන. දුක් වේදනාවක් වුණත් මේ වේදනාව හීනෙන් ආප එකක් නෙවෙයි හිතලා ගත් එකක් නෙවෙයි අස්මනා පිට තියෙන එකක්. මම දැන් මෙතන තියෙන එකක්. ඒක එතකොට Taman දැනගන්න ඕනේ නැත්නම් මම මේ කතා කරන එකේ ඉස්මතු කරවන්න මේ සතියේ තියෙන බවට ලකුණක්. අපි හුඟක් වෙලාට සතිය පිටවුව ගමන් බය වෙලා භාවනා තැල දානවා. මොකද අපි දන්නේ සතිය පිටවපෙකේ ලකුණු. ඒක වෙන්නේ කමඨං සුද්ධ කිරීමෙන් පමණයි. ඒක නිසා මෙතන තමයි භාවනාව මෙතෙන් තමයි සක්වන පටන් ගත්ත තැන කියලා කියදයි. මොකද දැන් දන්නවා කය වෙන දේවල් ගොඩාක් මේ වගේ කය පිළිබඳ චෝදනා, කය පිළිබඳ අක්‍රමිකතා, කය පිළිබඳ නොදත් කණු රාශියක් එන්න බුලේ හැම එකක්ම නාස්තිකවාදී. හැබැයි සතිය තියෙන බාට හොඳ ලකුණක් නිසා යෝගාවචරය දන්නවා මේක වෙස්සලාගත්තු සුභාසින්චනයක් කියලා. ඉස්ලාම දාසේ මම කියනවා නැවතත් මේ මන්දී පුත්‍රය දිගට අතර වැඩි ඇති. නමුත් ඉස්සරහට යනකොට මම හිතනවා අපිටම සාධාරණීකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. ඊයේ රාත්‍රියේ පැයක් පමණ සක්මන් භාවනාවේ නිරත විය. ඉහළ මහලේ ඉහළ <clears throat> මාලේ ලනුපැදුරෙහි ලනුපැදුරෙහි ගැටිති කර්කස ලෙස පාවලට දැනේ. දකුණු පාදයේ මහපටැඟිල්ලේ සිට විලුඹ දක්වා පාදයේ ඇතුළු පැත්තට බරව රළු බව පාදයේ පිටත පැත්තට වඩා තදින් දැනේ. වම් පාදයේ සුලඟිල්ලේ සිට පාදයේ පිටත පැත්තට රළු බව වැඩිපුර වැටහේ. සක්මන් කරන විට දකුණු පාදයට වැඩි බලයක් දී ගමන් කරන බවක්ද වැටහේ. වම් පාදයේ ඔසවන විට දකුණු පාදයේ වෙර වැඩිවන බවත් ලනුපැදුර හා ගැටීම තවත් හොඳින් රළුව වැටෙහි වැටෙහි දකුණු පාදයේ ඔසවන විට වම් පාදයේ එවැනි ස්වභාවයක් ගනී මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කරන විට ගමනේ සමබරතාවයේ තරමක් දුරට නැති බවක් වැටහුණි තවත් ස්වල්ප වේලාවක් සක්මන් කරන විට නිදිමතක්ද දැනෙන්නට විය ඒ පිළිබඳ අවදිමත්ව තව ටික වේලාවක් සක්මන් කළේය නිදිමත ඇති වූයේ හිතේ එකලස් බවටද ගමන් වෙහෙසටද යන්න නිශ්චිත නැත. මේක ප්‍රශ්නයක් කියලාමත් නෑ ওই විස්තරය තමයි තිබුණේ. ඔව් මේක ඇත්තටම කාලයක් භාවනා කරපු කෙනෙක්ගේ ප්‍රකාශයක් වෙන්න ඕනේ. මොකද පය තියෙනකොට පතුල බිම තිබ්බට පස්සේ විනුමේ ඉඳලා බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා ඇඟිලි දක්වා කකුල උස්සනකොට. ඒක සරුවච්චන්සේ පෙන්වන්නේ කරත්තේ නේමිය වාගේ. කරත්ත රෝදයක් ගත්තොත් බොස්කිඩියේ ඉඳලා අර තියෙනවා අර වලින් පස්සේ ඒක වටේ තියෙන පරිධියට බොස්කිඩියේ ඉඳලා පරිධියට සම්බන්ධීකරණය කරනවා. එතකොට පරිධිය රෝදේ පෙරලෙනකොට එක තැනකදී අනිත් පැත්තට යනකොට ඒක අරයක ඉඳලා තව අරයකට බරේ මාරු වෙනවා. ඒක තමයි බුදුරජාණන්සේ දීලා තියෙන උපමාව. ඒ නිසා සතියට දෙන නම තමයි ඒකාරෝ. ඒකාරෝ කියන්නේ ඒක වේලාවකට පොළවේ ඉඳලා බොස්කිඩියට නේමියේ ඉඳලා පොස් ගිරිය බර උස්සන්නේ ඒ කාර්යයයි එක වෙලාව. ඊට ඒ කාර්යයට ඉඩ දීලා මෙයා යනවා. ඊගා වාරයට දීලා මෙයා යනවා. යන්න යන්න නේමිය මෙතෙන්ලා මෙතෙන් බලය ඉස්සරහට අරගෙන යනවා. කරත්තේ පිට මේ රෝදෙදිගේ. ඒකට නේමිය කියලා කියනවා. ඉතින් අපේ කකුලේ අරේ වෙන්නේ විලු දනහිස ඉඳලා මේ පල්ලු කර දක්වා මේක තමයි නේමිය වශයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන ඉඳලා විලුඹේ ඉඳලා කකුල් දෙකේ ඇඟිලි වලට බලය පාවිච්චි කරනට ඊගා විලුඹ ඇවිල්ලා බර ගන්න. ඊට පස්සේ ඒක බලය ඇඟිලි වලට යනට ඊගා විලුඹ ඇවිල්ලා ගන්න. මේ බල සම්ප්‍රේෂණයේදී පතුලේ එහා පැත්තේ කෙළවරින් බලය සම්ප්‍රේෂණ කට්ටියක් ඉන්නවා. ඇතුලේ කෙළවරින් සම්ප්‍රේෂණ කට්ටියක් වෙනවා. ඇතුලේ කෙළවරින් සම්ප්‍රේෂණ වෙන කට්ටියගේ ධනිස් පූට්ටුව කියලා වෙනවා ලෙඩක්. ඇතුලේ පැත්තේ බල සම්ප්‍රේෂණ කට්ටිය එන්නේ එන්නේ ධනිස් පූට්ටුව කෙල්ලේ දේනවා. පිටපැත්තෙන් බලය සම්ප්‍රේෂණ කරන බෝලෙගට් කියලා බකල් කකුල් හිටිනවා. කිසි කෙනෙක් මේ ලෝකේ සමතුලිත නැහැ. සරුවච්චන්හන්සේගේ සමතිත්‍ිත පාද ඇර අපි හැම වෙලාවෙම බකත්. එක්ක අපි නොක්නීස්. ඒ කියන්නේ දනිස් පුට්ටුව. එහෙම නැත්නම් කකුල මෙහෙම බකල් වෙලා තියෙන්නේ. අපි මේවා එකක්වත් දන්නේ නැහැ. අපි කොච්චර ඇවිද්දත් අපි ඇවිදිනකොට මේ කපතු බර සම්ප්‍රයත් එහාට تعلق කිරීම සමව වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් භාවනා කරලා බලනකොට තේරෙනවා අපි අපේ දරුවන්ට කෙලින් ඵලයන් කියලා කිව්වට අපිත් ඇවිදිනකොට පාත්‍යෝ වගේ තමයි ඇවිදින්නේ. මේක දැන ගැනීම නරක දෙයක්ද හොඳ දෙයක්ද කිව්වොත් රූපලාවන්‍ය ගැන බලාපොරොත්තු වෙන ලස්සන ගැන බලාපොරොත්තු වෙකට කැමති නෑ ඔකට. සත්‍ය දැනගන්න ඕනේ කට්ටියට සිද්ධ වෙනවා මම ඇවිදිනකොට මොකද වෙන්නේ කියලා දැනගන්න. මෙන්න මේක දකින්නමයි කියලා කියන්නෙම ඇති හැටි දැකීම පිළිබඳ හොඳ ප්‍රසන්න නිරීක්ෂණයක් තියෙනවා. ඒක වාර්තාගත කරන්න ඊටත් වැඩිය ධර්ම අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඇවිදිනකොට බලන්න බලයේ වැටෙන හැටි විලුඹට වැටෙන හැටි ඊට පස්සේ ඉස්සරහට යනකොට පිටපැත්ත දිගේ යන්නේ මැදද යන්නේ මොකද ලේ වකේට බරේ ගන්නෑ ආහන්න මෙව නිරීක්ෂණය කරනවායි කියලා කියන්නේ කවදා හරි මේ කෙනා දැනගත්තොත් අපි ඇවිදින හැම බකලයක් හරහම ශරීරයේ ඇටසැකිල්ල අපහසුවටපත් වෙනවා අපේ ඉඳුරන් විකෘති වෙනවා අපි කොයි වෙලාවකරි සමතුලිතව ඇවිද්දොත් විතරයි ඇවිදීම අපිට ව්‍යායාමයක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක අපිට වෙහෙසක් වෙනවා. හැබැයි භාවනාවේදී කියනවා Taman ඇද්දට ඇවිදිනවා දැක්කට හදන්න යන්න එපා කියලා. පළවෙනියම Taman දන්නවා යන්නේ මගේ බලයේ සම්ප්‍රසරණ පිටපැත්තෙන් කියලා දැන ගැනීමම ශරීරය විසින් හදා ගන්නවා මේක. ඒ නිසා ඉස්සල්ලාම ඕනේ දැනගන්න මෙච්චර කාලයකට පස්සේ මම දන්නේ දැන් මේ බලයේ සම්ප්‍රේෂණය වෙන්නේ විලුඹේ පතුලේ පිටපැත්ත දිගේද ඇතුල් පැත්ත දිගේද කියන එක. ඊට පස්සේ බලුවොත් හොඳට සැලකිල්ලෙන් ගියොත් දකුණු කකුල බර ගන්නවනම් වම් කකුල සොත්ටි. දකුණ ගන්නවනම් වම සොත්ටි. ඒක අපි දන්නේ ඒක හොඳට පේනවා පිම්මක් පනින්න හදනකොට අපි තතනනවා තතනලා පිම්මක් පනිනකොට අපි අර බලය ගන්න පුරුදු කරපු කකුලෙන් තමයි පන්නේ. උදාහරණයක් වශයෙන් වැඩක් ආවම දකුණින්ද අපි වැඩ කරන්නේ වමෙන්ද වැඩ කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම දෙකක්. වමත් කාර්යෝ දකුණත් කාර්යෝ. ඒ වාගෙම හැම කෙනෙක්ගේම කකුලේ ওই වගේ විකෘතියක් තියෙන එක අපි අදාළ නෑ අපිට. නම ෆුට්බෝල් ගහන එක දන්නවා. කික් එකක් දෙන්න ඕනෙච්චාම කොයි අකුලෙන්ද දෙන්නේ කියලා. අනිත් වගේ අපේ තියෙන මේ දේවල් මේ අවබෝධ වීම විශේෂයෙන්ම සක්මනේදී පරියන්කයට වැඩි උතරතුරු ලැබෙනවා. මේව ලැබුණාට පස්සේ හදන්න යන්න එපා. මම මේ වමෙන් ඇවිදින්නේ දකුණ නිකන් ඇදලා එනවා කියලා හදන්න යන්න එපා. දැන ගැනීම හරහා හැදීමක් සිද්ධ වෙනවා. ඒක අපිට හම්බෙලා තියෙන මේ සුභාසිංසනයක්. මට මේ ලෙඩේ තියෙන කියලා දන්නවනම් ලෙඩේ තනිපෙනවා. ඒකට බෙහෙත් කිරුවොත් විතරයි ලෙඩේ පමා වෙන්නේ. දොස්තරල කරන්නේ අතරමැදට ඇවිල්ලා බෙහෙත් කළා සවුත්තු කළා දානවා වැඩි. කිසිම දොස්තරකට වැඩි අපේ ඇඟ දන්නා මොකද්ද කරන්න ඕනේ. අපි දැනගන්න මේ ලෙඩේ තියෙන කියලා. ඒ නිසා කියනවා නිකමට මේ 100%ක්ම සාධාරණ ප්‍රශ්නයක් නෙවෙන්න පුළුවන්. එම්පිරිසාව කියන ලෙඩේ බෙහෙත් නොකර හිටියොත් දවස් 7ෙන් සනීපේ. බෙහෙත් කිරුවොත් දවස් 6ක් යනවා. බෙහෙත් දාපු ගමන් ඇඟ ඔක්කොම අප්සෙට් වෙනවා. එතකොට අර සුව සේවාව වෙන්නේ නැහැ. වෙම්බිස හැදෙන්නේ සනීප ගන්න කියන්නේ. විවේක වෙන්නේ. අපි කරලා තියෙන්නේ මොකද්ද? පැන්ඩෝල් ගහලා වැඩ කරනවා. ඉතින් මොකද වෙන්නේ? අර අම්බර්ලම් දීරෙද්ද මිරිකුවා වගේ ඇඟ විකෘතියටපත් වෙනවා. මේකෙදි සර්වඥාන්සේ අපට රෝග නිర్ణයක් පෙන්ලා දෙනවා. හෙද කමක් ඒ කියලා කියනවා ශරීරය හදලා දෙයි. ඇවිදින හැම වෙලාවෙම බලන්න අපිට මේ ගමනේ කලබල නිසා අතීතයේ ඉන්න නිසා අනාගතයේ ඉන්න නිසා අපි ඇවිදිනකොට මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා සක්මා මලෝක ඇවිදින ගමන් ඔය විස්තර බලන්න. නමුත් මම දෙවෙනි වතාවටත් කියනවා මේ විස්තර පේන එක Taman දිහාම හොඳ විවේචනාත්මකව බලපු කෙනෙක්. විවේචන කියන්නේ ආස්තික විවේචන නෙවෙයි. දෙක මේ වார்த்தාවට දානවා කියලා කියන්නේ පැහැදිලිවම කලින් භාවනා කරපු කෙනෙක්. ඉස්සරහට යනකොට මේක තොරතුරු දැනෙන්න දැනෙන්න ඒ සුව සේවාව දිගින් දිගටම යන්න පටන් අර ගන්නවා. එතකොට අපි මේක දනිනවා කියලා හිතන වම දන්නවා. දකුණ දන්න ඔහොම යනකොට මේ වම වම වශයෙන් දකුණ දකුණු වශයෙන් දන්න කිසිම චිත්තක්ෂණයක රාගය හෝ ద్వේෂය තියෙන්න බෑ. තියෙන්නේ නැහැ. වම යනකොට දකුණ කියලා හිතෙන්නෙත් නැහැ. දකුණකට වම කියලා හිතෙන්නෙත් නැහැ. වේවා කියන හැඟීමකුත් නැහැ. නොවේවත් නැහැ. යම් වෙලාවක මේ විදිහට භාවනා කරලා ගිහිල්ලා වම දකුණ වම දකුණ වශයෙන් විනාඩි 5 10 කරනකොට අපේ හිතේ නොසිතන තරම් වේගෙන් රාග ద్వේෂ දෙක තැම්පත් වෙනකොට නිදිමත එනවා මෝහයේ වශයෙන්. ඒක භාවනායේ දියුණුවක්. ඒක නිසා අපිට හිතන්නේ නිින්ද යනකොට ඇවිදින්න කියලා. නමුත් ඇවිදිල්ලේදී පවා නිදිමත එනවා. එහෙම නැත්නම් මේ ඇතුළත සක්මනක් නම් පිටියේ ගිහලා වදින්න පටන් ගන්නවා. Tamanට මේ කෙලින් යා ගන්න බැරි වෙනවා. ඒකට යෝගාවචරය දන්නවනම් මේ එකලසක ලකුණක් රාග ద్వේෂ දෙක ඇල්මැරිච්ච බවට ලකුණක් විෂමැරිච්ච බවට ලකුණක්. ඒකට මොහයයි මේ එන්න හදන්නේ කියලා. මේකට අවදි වුණයි කියලා හිතන්න. හොඳට භාවනා යනකොට නිදිමතක් එයි. හොඳට භාවනා කරනකොට වැන වෙයි කියලා ඒකට ලෑස්ති වෙලා ගියොත් යෝගාවචරයට මේක සුභාසින්සනයක්. දන්නේ නැතුව ගියොත් එයා හිතනවා ගිහලා පොඩක් බුදිය ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පිටින් ගිහලා භාවනා කරොත් නිදිමත එනවා. නිසා පරියන්කේදී සක්මනේදීම එහෙම එනවනම් ඒකට ලෑස්තිලා යෑම තමයි අපේ ලොකු සංශය අපිට උගන්ලා තියෙන්නේ. භාවනා කරගෙන යනකොට නිදිමත එන්න පුළුවන්. ඒක නිදිමත නෙවෙයි. ඒකට කියන්න කිව්වා හිත ලීන වෙනවයි කියලා. හිත නිලීන වෙනවා හිත ඇවිස්සෙන්නේ රාග ద్వේෂ වලට. රාග ద్వේෂ නැති වෙනකොට හිතට කරගන්න දෙයක් නැහැ. හිත නිකන් සංගවි ගැනීමක් වෙනවා. අන්න ඕකට ලෑස්තිලා ගියොත් අපිට පේනවා සරුවචනංශ අවුරුදු 2600 කට කලින් දේශනා කරපු ධර්මය මේ රාග ద్వේෂ ආදී ප්‍රධාන කෙලෙස් දෙකක් යටපත් වෙන්න විනාඩි 10ක්වත් යන්නේ. අපි හිතන්නේ මේකට මෛත්‍රී බුදු ආමඳුර එනකන් දස පාරමිතා පුරන්න ඕන දත මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබන්න ඕන කියලා අපිට දීලා තියෙන ෆෝමියුලාස් දිග ඇරගෙන ඉඳ ගියොත් එහෙම එකක්වත් වෙන්නේ නැහැ. ඒත් භාවනා කරනකොට බෑන්ඩ්විඩ්ත් වැඩි ඕක වැඩි සීක්‍රින් වලට වැඩි වෙනවා පරියන්කේදී. සක්මන් කරනකොට හරියාගෙන එනකොට මේ නිදිමත එනවා. දන්නේ නැති යෝගාවචරය, කමඨාන සුද්ධ වෙච්ච නැති යෝගාවචරය, උපදේශ නොලැබිච්ච යෝගාවචරය මේකෙදී නිදිමතට ප්‍රතික්‍රියා කරනවා. එහෙම කරන්නේ නැතුව නිදිමතට අවදි වෙන්න බලන්න මේකේ මේක නායක කරලා තියෙනවා. එහෙම කෙරුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඒක ඇඟේ හැප්පෙන එකක් නෙවෙයි. උපදෙස් ලැබලා තිබුණොත් ආ දැන් මේ රාග ద్వේෂ නැතිවීම නිසා තමයි උනේ දැන් ඇවිල්ලා තියෙන්නේ මෝහය. ඒ නිසා මම ඒතියෙදි මේක දිගට කරගෙන යනවා කිව්වොත් ඒක හරහා යන්න පුළුවන් ගතියක් එනවා. ඒක අපිට අද හෙට අනිදා වෙනකොට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් පෙරපින තියෙන කෙනෙකුට ඒත් පුළුවන් ඉස්සරහට යනකොට මේක එනකොට නිදිමත එනකොට නිදිමතට යටත් වෙන්නේ නැතුව නිදිමත එන්නේ සතිය දියුණු වෙන නිසායි ප්‍රතිපදාව ඉදිරියට යන නිසායි කෙලස් කැපෙන නිසායි කියලා මේ ලෑස්තිය දිගේ ගියොත් තමයි තේරෙයි මේ භාවනාව අපි හිතනවට වැඩිය ගෙට ගෙවදිනවා. අන්න එකට අනුග්‍රහ කිරීම පිණිසයි මම මේ කතා කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව සිදු කරන අවස්ථාවන්හිදී පරිසරයේ නිහඬතාවය අල්පය. එය භාවනාවට බාධාවකි. කියලා. ඔය ඇත්තටම ආරම්භ කරන යෝගාවචරයට ඇස් දෙක අහගන්න පුළුවන්. පිටින් එන රූප සංඥා නැත කරන්න. නමුත් අපි දන්න විදියට කන් දෙක අහගන්න පුළුවන් සත්තු ලෝකේ නැහැ. හැම වෙලාවෙම කන විවෘතව තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන එකම දේ සද්ද අඩු කරන එක විතරයි. ඒකයි අරණ්‍යගත, කුක්ක මූලගත, ශුන්‍යාගාරගත දීලා තියෙන්නේ. නමුත් කිසිම දවසක 100ක් සද්ද නැත්නම් අපට හොයන්න බෑ. ලෝකේ කියන්නේ ක්‍රියාශක්තියක්. ඉතින් සද්ද තියෙනවා. ඒක නිසා Tamanට තීරුම් ගන්න වෙනවා. gedara hitiyanam භාවනා නොකරන කම්මලේ ඉන්න බල්ලට එන ගැහුවට ගාණක් නැහැ ඔය කියලා Taman කොච්චර කතා කරනවා කියලා දන්නෙත් නැහැ. Taman සද්ද කෙනෙක් විලඳ වගකීමකුත් නැහැ ගාණක් නැහැ. දැන් ඇවිල්ලා අපි අර සංවේදී භාවය වැඩි කරලා හිත ප්‍රනීත කරගෙන එක දෙයකට හිත දාපුවාම අර පුංචි පුංචි දේවල් ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරය දැක් ගන්න මේ හිත ප්‍රනීත වීමේ ප්‍රයෝජනයක්. හිත ප්‍රනීත වීමේ ලක්ෂණයක්. ගෙදරින් දැද්දි මේ එතකොට Taman කතා කරන එක ගානකුත් නැහැ. අනුන්ට කරදරයක් වෙයි කියලා හිතන්නේත් නැහැ. මොකද ඔක්කොමලා කෑ ගහනවනේ. නං නිසදුනාට පස්සේ වැටහෙනවා. ඊට පස්සේ බැලුවොත් එහෙම ඉඳගෙන ඉන්නකොට දැනෙන වේදනත් ගෙදර වල දොරවල් වල භාවනා නොකර ඉන්න වෙලාවට වලදී මේක එන්න පටන් ගන්නවා. උලන් වදින දේවල්, හිතට එන හිතවිලි, සද්ද වේදනා හැමදේම ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් උද්දීපනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම ආධුනිකයට ඒක වෙහසක්. මේක ਸਰුවචනanse පෙන්වන්නේ තුවාලයක් සුද්ධ කරන්න ඉස්සලා තුවාලේ වනමුකේ පාදන්න එපා. නැත්නම් තුවාලේ බෙහෙත් වදින්නේ නැහැ. වනමුකේ පාදපුවා දැවිල්ල වැඩි. වනමුකේ පාදන්න නැතුව බෙහෙත් කරන්න බෑ. ඒ නිසා මේක දැනගන්න මේ හිත සංවේදී වෙනකොට වෙන දෙයක්. එහෙම නැත්නම් කය සංවේදී වෙනකොට වෙන දෙයක්. දැන් මට තියෙන සද්ද ඇහෙන එක නම් හොඳට බලන්න මේ සද්ද මට ආමන්ත්‍රණය නොකරනවා නම් මම සද්ද හරහා මම ඉඳගෙන ඉන්න ඉරියව්ව දකින්න පුළුවන්කම සද්ද හරහා මට හුස්ම වැටෙන බව දැනගන්න පුළුවන්කම සංසන්දනය කරන මේ විදිහට හොඳට ඒ වෙලාවේ ඉවසීමේ ශක්තිය සද්දයක් නැති වෙලාවේ හුස්ම අල්ලගන්න එකයි සද්දයක් තියෙද්දි සද්ද හරහා හුස්ම අල්ලගන්න එකයි බැලුවොත් වැඩි ශක්තියක් වැඩි සතියක් තියෙන්න ඕනේ සද්දේ තියෙද්දි හුස්ම බලන්න පුළුවන්. ඒතර අපි කියනවා සද්දේ හරහා බලනවායි කියලා. විනිවිදිනවායි කියලා ඕකට තමයි විපස්සනා කරනවා කියන්නේ. අපි ඇත්තටම සද්ද තියෙන තැනකට යන්නේ ගිහිල්ලා තියෙන සද්ද තියා බලනවා. ඒක ඉතින් අනවරතෙන් එනවනේ. අපි තුම අපි දොලක් ගාවේ ඉන්නවා, අපි ගඟක් ගාවේ ඉන්නවා, අපි මොහොතයිනේ ඉන්නවා, අපි කෝච්චි පාරක් අයිනේ ඉන්නවා. ඒ සද්ද එනවා. බලන්න ඒ තියේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? හුස්ම බලන්න පුළුවන්ද කියලා අර සද්දේ බාධා තමයි හරහා බලන් ඉගෙන ගත්තට පස්සේ ඒ සද්ද හරහා යම් වෙලාවක සද්ද වුණට ආනපාන නතරලා නැහැ. සද්දයාවට හුස්මෙන් එන තන්නි විදෙන් නතර නැහැ. මම මේක දිහා බලන්න ඕන කියලා බැලුවොත් ටික වෙලාවක් යනකොට ඒ සද්ද තියෙනව දන්නේ නැහැ. සද්ද පරිසරයේ සද්ද බවටපත් වෙනවා. එදාට තේරෙයි දැන් මගේ සතියට මට්ටමකට නැගලා තියෙනවා. ඒ නිසා ඉස්තර චෝදනා කරපු දේවල් දැන් චෝදනා කරන දෙයක් ඇත්තේ නැහැ කියලා Tamanටම ඒ හරි ක්‍රමයට මේක දාගත්තොත් සතිය වර්ධනයට හේතු වෙනවා. ඒක නිසා මතක් කරනවා තමනුත් වග වෙන්න ඕනේ අනවශ්‍ය සද්ද නොකරන්න. මොකද මං සද්ද කිරුවොත් තව කෙනෙකුට බාධායි. ඒ නිසා උදාහරණයක් වශයෙන් කියනවා පරියන්කෙන් පිට ඉන්න හැම වෙලාවකම තමන් දොරක් අරනකොට ඉඳ ගන්නකොට කතා කරනකොට තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න කියලා. ඒක විශේෂයෙන්ම සතුටුමත් වෙන්න හේතුවක් වෙනවා. අපි නැත්තම් දවස් 30 කරන වැඩ ගැන වගවීමක් නැහැ. අනිත් තව කෙනෙක් ළඟ ඉන්නවද නැද්ද දන්නේ අපි සලුව ගසා දාගෙන නැගිටලා යනවා. එහෙනම් සත්‍යමත් වෙනකොට ඔය SMS කියලා ගහලා තියෙන්නේ silently, slowly, mindfully යතන silent කියලා කියන්නේ තමයි යම් ප්‍රමාණයක් සද්ද නොකර කරන්න බෑ මේ වැඩේ. ඒ නිසා නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. එතකොට අපිට තේරෙයි භාවනාවෙන් තොර ගත කරන ජීවිතේ අපි කොච්චර අනවශ්‍ය සද්ද දූෂණ කරනවද කියලා. ඉතින් එහෙම කරපු කර්ම වලට දැන් ගෙවන්න එපායි. මිතුආකල් සංසාරේ කරපු කර්ම වලට අපි ඉඳගත්ත ගමන් සියල්ල සමතේ සමනේටත් උන මොන වගේ නිස්සද්ද වෙන්නේ නැහනේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ බයපක්ෂව තියෙන සද්දේ මැද හිත ද්වේෂ වෙනව ඇත්ත. සද්ද මැද පුළුවන් තරම් ආනපණ්ඩ හිත දාන්න. ඉතින් මාද සන්තෝෂ වෙනවා 143 දී මෙහෙම වුණාට නැත්නම් මේ වහලේ ගහද්දි තමයි අපි භාවනා කරේ. මෙතන තිබුණා බිත්තියක්. ওই බිත්තිය කඩනකොට අපි ඉස්සර පැත්තේ භාවනා කරා. උතන පොලිචින් එකක් දාලා. ඉතින් හිතන්න එතකොට ඩ්‍රිල් එක දෙවිලා අල්ලන ග්‍රස් කාලා උළු කපනවා සිමෙන්ති අනනවා මේ ඔක්කොම තියේදී භාවනා කරා. ඉතින් ඒ වයිදී අපි තීරුම් අරගත්තා අනිතක යට වංගඩි මෝල් ගස් සද්දේ රැට ඇසේ නිවිද යුදුව නිදි දෙවුදුව යන වායතකට අපේ. පොඩි ආමතර බණ කිය භාවනා කරනකොට කවිපන්තියක් ලියන්නේ කිව්වා. ඒ ශාංශ ලියනවා වංගෙඩි මෝල් ගස් සද්දේ රැට ඇසේ නිදි යුදුව යනවා ඈතකට අපේ රොටි පාප මොනද රොටි ආප්ප උදේට නම් ඕනේ නැති 10ට විතර දෙනවා නම් බොහොම ආගේ කියලා කවි වලින් කිව්වා ඉතින් මොකද කරන්නේ ඉතින් වංගෙඩි මෝල් ගස් කොටන්න නැතුව කරන්න දෙයක් නැහැ අපිට බාධා කරන දේවල් නෙමෙයි ඒ තියේදී තමන් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න පුළුවන්ද ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? හුස්ම දැනගන්න පුළුවන්ද කියලා බලන එකට තමයි සම්මාදිට්ඨිය වෙන්නේ මෙතන. අන්නේ සම්මාදිට්ඨියෙන් බැලුවොත් සද්දේ අපිට අභියෝග පාඩමක් වෙනවා මිස බාධාවක් වෙන්නේ නිසා සමත භාවනාදී මේ චෝදනාව ඇත්ත. විපස්සනාදී අපි ඒකම හරවලා යෝගාවචරයටම ගහනවා. ගහලා කියනවා පුළුවන් නම් බලන්න සද්ද තියේදී මේ වැඩේ කරන්න කියලා කවදා හරි එච්චර කල් යන්නේ දවස් දෙකකින් තුනින් ඕකේ ඉක්මවාගෙන යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි ප්‍රශ්නය එක් එක් ක්‍රියාකාරකමක් ආරම්භක අවස්ථාවේදී ඒ සඳහා යොමු කිරීමක් නොමැතිවීම අඩුවක්සේ පෙනේ. මේක නිදර්ශනයක් කිව්වොත් තමයි මේ කාරණාව අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ. ලෝකේ තියෙනවා සචේතනික අචේතනික ක්‍රියා සසංකාරික අසංකාරික ක්‍රියා සවිඥානික අවිඥානික ක්‍රියා කියලා જાති දෙකක්. ඉතින් ඒකෙදී මේ කියන එක ඉබේ කරන ක්‍රියා ගැන මේ සඳහන් කරලා තියෙන්නේ. එව්වට අපි අසංස්කාරික කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි භාවනාවේදී කරන ප්‍රයත්න ගැන කතා කරනකොට කියන්න පුළුවන් ඉඳගෙන කරන භාවනාවේදී අපි කරන කිසිවකුත් නොකර චේතනාපූර්වක කිසිවකුත් නොකර සිදුවෙන හැම දේ දිහා බලන්නේ. එතකොට අපි කියනක ස්වභාවිකය. සක්මන් කරනකොට එහෙම නැහැ. යමක් කරන ගමන් සක්මන් කරන ගමන් කරන්නේ. ඉතින් ඒක නිසා සක්මණේදී අපිට හම් වෙනවා කරන දේ සහ කෙරෙන දේ කියන එක. මේකේ දිගට පැතිරෙනකොට බලන දේ, පේන දේ කියලා දෙකක් තියෙනවා. අහන දේ සහ ඇහෙන දේ කියලා දෙකක් තියෙනවා. විඳින දේ වලට ඒ වගේ දෙකක් තියෙනවා. මම යොමනාවෙන් රස විඳිනවද නැත්නම් කෙලවල රස නිකන් දැනෙනවා. උනාවෙන් ගඳ සුද්ධ බලනවා නැත්නම් ගඳ සුද්ධ දැනෙනවා. එහෙම නැත්නම් දිවට රස, කයට පහස. ඊට පස්සේ හිතනවද හිතෙනවද කියලා ගත්තොත් ඒක හරිම සියුම්. ඒ නිසා මේ වැඩවලදී බලන සචේතනිකව, සවිඥානිකව, සසංකාරිකව කියන ක්‍රියා, අචේතනිකව, අසංස්කාරිකව, අචේතනිකව කියන ක්‍රියා ගත්තොත් අචේතනිකව, අසංස්කාරිකව, අවිඥානිකව කියන ක්‍රියාවලින් කවදාකවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන දී ඇති සාධකයක්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඉන්නේ ඒකේ අපි කවදාකවත් ඒක සමාදම් වෙන්නේ නැහැ. මේ ලියුම ලියලා විදියට ඒක අපිට පේන්නේ පාළුවක්, කම්මැලිකමක්, නීරසකමක්, නිකම්ම නිකම් පතෝලත් එක්ක බත් කරනවා වගේ. හැබැයි ඒක කෙලස් නෑ. සසංකාරිකෝ කරන හැමදේම කෙලස්. එහෙම නැත්නම් හැමදේම කර්ම. සවි චේතනාම්බික වේ කම්මං වදාමි. නැත්නම් තබ්බේ සංකාර දුක්ඛ. තබ්බේ සංකාර අනිච්ච. සංස්කාර කරන හැමදේම දුක පිණිස හිටිනවා. හැමදේම අනිත්‍ය පිටේ හිටිනවා. ඒ නිසා අසංස්කාරික දේවල්ට ද්වේෂ කිරීම හරහා, කම්මැලි වීම හරහා, එපා වීම හරහා තමයි අපි සසංකාරික පැත්තට ඇදලා දාන්නේ. ඒකට මාර්ය හරි කැමැති. බුදුරජාණන්සේ කතානකට හිමීට කියනවා කමන්නේ එයාට ඇදලා ඉන්නේ ඔබ කොහොමද? පුළුවන් තරම් බලපන් නිකන් වෙන දේ වෙන්න ඇරලා බලලා හිටවා. හුස්ම කියලා කියන්නේ එහෙම අසංස්කාරික සසංකාරික දෙකම කරන්න පුළුවන් දෙයක්. ආනාපානසති භාවනා කරන හුඟ දෙනෙක් අද සසංකාරික හුස්ම ගන්න ගිහිලා ඉසිකක්කුන් හදාගන්න. බුදුජානසේ දේශනා කළා තියෙන්නේ අසංස්කාරික වෙන හුස්ම දිහා බලන්න. ඒ නිසා ලොකු සංසස් ආනපාන සති භාවනා ගැන ලියන පොතේ ඉබේ වැටෙන හුස්ම දෙස බලන්න කියලා කිව්වා මේක බෝල් කරලා යටින් ඉරක් අදින්න කියලා. එතකොට හුස්ම ගන්න ගියාම අපි නයි පිඹිනා වගේ පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් යනකොට ලෙඩ වෙනවා. මොකද හුස්මවත් ගන්න බෑ හිතලා. භාවනා කරන්න ගියොත් හුස්ම ගන්න එකත් කුචිම වෙනවා. ඉතින් කොච්චර කාලයක් අපිට පුරුදු වෙයිද වෙන්න වෙයිද නිකන් වාඩි වෙලා වෙන හුස්ම දිහා බලන්න. ඒක නිසා මේ අසංස්කාරික සිදුවෙන දේවල් වල හටගැන්මේදී චේතනාත්මේ ශක්තියක් නැහැ. එහෙම නැත්නම් මේ චිත්ත කිරිය වායෝ ධාතුවක් කියලා ඔය අභිධර්ම පොත්වල උගන්වන්නේ. එහෙම එකක් නැහැ. ස්වභාවය. අඹදල්ලක් හුලඟට වැයෙනකොට අඹදල්ල දන්නේ එහෙම දෙයක්. ඇත්තටම මේ වගේ එකක් තමයි මේක වෙන්නේ. අපි නමුත් ඒ දේවල් කරන්න ගිහිල්ලා කර්ම රැස් කර ගන්නවා. ඒ නිසා මම කියනවා නැවතත් සභාවට කාරණේ උද්දීපන වීම පිණිස නැවත ප්‍රශ්න ආයතනයක් උච්චාරණය කරන්න කියලා අපේ ස්වාමීන් වහන්සේගෙන්. එක් එක් ක්‍රියාකාරකමක් ආරම්භක අවස්ථාවේදී ඒ සඳහා යොමු කිරීමක් නොමැතිවීම අඩුවක්සේ පෙනේ. අසංස්කාරික සිදුවීම අඩුවක්. ඒ නිසා අපි සංස්කාර කරනවා කර්ම රැස් කරනවා. සංස්කාර කරනකොට අයියා වෙනවා අක්කා වෙනවා. මුදුන වෙනවා. පැහියා වෙනවා. ඒක තමයි අපිට ඕන කරලා තියෙන්නේ ඊට පස්සේ අපායට යනවා. ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙන මේක. විනදී වෙන්ටල බලනකොට අපි නිකන් නෝන්ජලෙක් වෙනවා. අපි නිකන් නිකන් සිරිබිටිස්. කිසි දිනෙක ගණන් ගන්න. ඉතින් අපි මොනවද කරන්නේ? ඉතින් මේ කරන හැම වෙලාවෙම මායයට ලකුණු වැටෙනවා. අබ්බේ සංඛාරා දුක්ඛ. මේ මේකට කියන්නේ අභිධර්මයේ පොත්වල මම අභිධර්මකාරයක් නෙවෙයි. කියන්නේ සසංකාරික. මෙහෙවීමක් සහිත. මෙහිම සියන එකේ තමයි ඔය හැඩ වැඩ ආලවට්ටම් මොනවද කියන්නේ තව මේ සෝබන තේරම තියෙන්නේ සිද්ධ කරන වැඩ. සිද්ධ වෙන වැඩ ස්වභාව సౌందර්යයේ තියෙන. ඒකේ අඩුවක් පේනවා. ඒක ඒකයි සරුවචනන්සේ කවුරක්වත් ගණන් ගන්න නැත්තේ. සරුවචනන්සේ මතක් කරලා තියෙන්නේ සිබේ හිත වෙන දේ හරිම సౌందර්යයි. ඒක ස්වභාව సౌందර්යයක් තියෙන්නේ. එහෙනම් එතකොට අර ඒකට සම්බන්ධ වෙන එක හිතනවා මේ මම නෑනේ දැන් එතන. අයියා නෑනේ. අක්ක වෙන්න දෙයක් නැහැ මෙතන මුදුන වෙන්න කවුරක් නැහැ ඉතින් ඒකට පාළු ගතියක් තියෙනවා අන්නේ පාළුවට උරු වෙච්ච දවසේ නිවන් දැක්කයි කියලා කියනවා ඊගා ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස සතිය කෙසේ ආරම්භ කළ යුතුද පවත්වාගෙන යන්නේ කෙසේද ඒකෙදි තියෙනවා සතිය පිළිබඳව ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා අපේ හැම චෛතසිකයක්ම රූප ධර්මයක්ම අටුවාවේ විස්තර කරන්නේ ඔය ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයට. ඒක මම මේක අනුමත කරන හෝ ඒක හොඳයි කියන්න හදර නෙවෙයි. නමුත් මේකේ අහනවා සතියේ පදට්ඨානේ මොකක්ද කියලා. සතිය මොකෙන්ද පටන් ගන්න කියලා. ඒ කියනවා කායාදී සතර සතිපට්ඨාන පදට්ඨාන. සතියේට පදනම් වෙන්නේ කායාදී සතර සතිපට්ඨානෙමයි. සද්ධාව තිබුණාට සතිය පහළ වෙන්නේ නැහැ. වීර්යය තිබුණාට සතිය පහළ වෙන්නේ නැහැ. සමාධිය තිබුණා සතිය පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව තිබුණා සතිය පහළ වෙන්නේ නැහැ. පින් කරාට සතිය පහළ වෙන්නේ නැහැ. ඒකම කරන්න. ඒක ස්වභාව සම්සිද්ධියේ හිතේ ඇත්තෙත් නැහැ. කවදාකවත් බුදු කෙනෙක් පහළ වුණ නැත්නම් කිසිම කෙනෙක් කවදාකවත් සතිය ඉස්සරහින් තියන්නෙත් නැහැ. ඒ නිසා සතිය බලමයි මේ කියන පොත ලියන ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියනවා මේ හැම වෙලාවෙම උප්පත්තියත් එක්ක හම්බෙන මේ සතිචෛතසිකයේ ඉදිරියෙන් තියන්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්න ඕනේ මහෝත්තමයන් වහන්සේ නමක්ගේ වැඩක්. ඒක මහා පුරුෂයෙක්ගේ වැඩක්. නමුත් ඒක තේරුම් කරලා දෙන්න බැරි නිසා බුදුරජාන් වහන්සේ බණ කීම අතහැරලා දැම්මයි කියලා තියෙන වෙලාව. කියලා වැඩක් නැහැ කවුරුවක් ඔක්කොමලා හිතන්නේ දානේ දුන්නොත් සතිය වැඩෙයි නැත්නම් සතිපට්ඨානේ වැඩෙයි. සිල් රැක්කොත් වැඩෙයි. සද්ධාවෙන් වැඩෙයි. මොකකින්වත් නැහැ. ඒ නිසා සතියට පදට්ටානේ සතියම. ඒ නිසාවට වැරදි කර කර කවදා හරි මේකට වෙලා ගන්න ඕනේ. අර ගන්නකොට හරි පරදවීමක් වෙනවා. හරි පශ්චාත්තාප වෙනවා. කරන්නම බෑ කියලා හිතෙනවා. නමුත් මේ ලෝකේ කවුරු හරි නිවන් දැක්කනම් ඒකටම වෙලා අරන ඒක අවබෝධ කරගත්ත කෙනෙක් තමයි මේක කරන්නේ. ඒකට තව එක වංචනික ධර්මයක් හේතු වෙනවා. සතිය කෘත්‍ය සම්පාදනය කරනකොට සද්ධාව ඇවිල්ලා කියනවා මමයි කරලා දුන්නේ කියලා. සතිය කෘත්‍ය සම්පාදනය කරනකොට වීරිය ඇවිල්ලා කියනවා මමයි කරලා දුන්නේ කියලා. සත්‍ය කෘත්‍ය සම්පාදනය කරනකොට සමාධිය විලගෙන ඔන්න මගේ වැඩපෙ කියලා. ප්‍රඥාව කියන සත්‍ය කවදාකවත් නැහැ රණ්ඩු කරා. සතිය ඇතුළට නැමිච්ච නිහතමානී අහිංසක චෛතසික ධර්මයක්. ඒ නිසා යෝගාවචරයාගේ සම්මාදිට්ඨිය තියෙනවනේ මේ පිටිපස්සට යන මේ අහිංසක සතියට සභාපතිකම දෙන්න. ඒකට සතුටු වෙන්න කාරණාවක් ලියනවා ඥානපෝණික ස්වාමීන් වහන්සේ මම ඒකට නම් එකඟයි. කවදා හෝ කොතනකදී හෝ කෙනෙක් සතියේ මුල් තැන තිබ්බනම් සභාපති පුටුවේ ඒකා ගැහුවත් පුටුවෙන් නම් බහින්න නැතුළු ඊට පස්සේ. සතිය අඳුරලා දුනොත් අවුරුදු 6 දී නිවන් දැකලා මිසක නතර වෙන්නේ නැහැ. අවුරුදු 7 දී දුන්නත් 8 දී දුන්නත් 9 දී දුන්නත් 10 දී දුන්නත් නිසා ලෝකේ තියෙන කුඩු ගැහිල්ල බිස්නස් එකේ භයානකම හැබැයි තමයි සතිය කොහොම හරි කුඩු මුලක් විකුණ ගන්න ආයෙ ඌ අතාරින්නේ නැහැ. සතිය කියන එක ගෑ වුණා නම් ඌ නිවන් දැකලා මෙලක පස් බලන්නේ. මෙතෙක් කරපු තියෙන සේරම පිංකම් පැත්තක දාලා නරකට හැම එකම සතියෙන් කරන්න පටන් ගන්නවා. ඉතින්ද එනකන් අපිට සතිය නිකන් නూరుණු පුරුදු වගේ මොකද ඒ තරම්ම අපි අසතියෙන් ගත කරන්නේ අතීත අනාගතේ අනුන් ගැන හිතමින් අන්තනවල් ගැන හිතමින් නමුත් මේ ඔක්කොම කරන කොට සතිය හඳුන්වා දීමේ කටයුත්තක් කරන තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ උන්වහන්සේ කියපු විදිහට සතියෙන් බැලුවොත් අතීතය ගැන හිතන්නේ දැන්නේ අනාගතය ගැන හිතන්නේ දැන්නේ වෙන කෙනෙක් ගැන හිතන්නේ මමනේ වෙන තැනක් ගැන හිතන්නේ මෙතන ඉඳගන්නේ කියලා මම දැන් මෙතන කියන එක ඉස්මතු කරලා එළඹ වාසය කරන්න පටන් අරගත්තොත් මොනම කෙලෙසක්වත් නැහැ සතිය කඩන්න මොනම කෙලෙසක්වත් නැහැ. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා සතිය වගේ ධර්මයක් නැගිටලා ගත්තොත් හිමාල පර්වතයෙන්ට ඕනනම් දෙකට පලන්න පුළුවන්. මේ තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. හැබැයි සතිය කවුරක්වත් ඇවිල්ලා නැගිටියේ නැත්තම් එයා නැගිටින්නේ නැහැ. ඒ නිසා පොඩි එකෙක් නැගිටිනකොට 3 wheeler එකක් දීලා අත් දණුවටක් ගහලා නැගිටවන්න එපා. නැගිටුවට පස්සේ නේ ඔලිම්පික් ගහන්නේ. ඉතින් අපේ බුද්ධ ආගම නැති උනේ ඔතනින් තමයි. අපේ ස්වර්ණමය යුගයේ වෙනකොට අනුරාධපුරේ ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බැරි හාමුදුර කෙනෙක් හිටියේ නැතිලු අවබෝධ කරලා නැහැ කියලා කියන්නේ. හැම කෙනෙක්ම ඉඳලා තියෙනවා. මේ පල්ලෙහා තියෙන වගේ පාත්‍ර ශාලාවක් පෙන්වන්න බැරිලු මේක ඉඳගෙන රහත් වෙලා නැහැ කියලා කිසිම තැනක. ඒ මොකද එදා සතියත් එක්ක ගමන ගිහිලා තියෙන්නේ. පස්සේ අපිට මොකද උනේ? දැන් කොහෙද යන්නේ? දැන් මොකද කරන්නේ? සතිය කියන එක අඳුන්ලා දෙන්න දැන් අපි සතිපාසල වැඩ පිළිවෙලක් කියලා කරන රටටම මට එක එකක් තාම හම්බෙලා නැහැ සතිය කියන එක දන්න කෙනෙක්. මේ සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපයේ වග. මට කියලා දෙනකොට ඉස්සල්ලාම අවුරුදු 26 දී ධම්මික හමුදුරු මම ඒ හමුදුරන දොස් කිව්වා. ඕම එකක් අපිට කියලා දෙල නෑ. ඒ කොයිද බුද්ධ ධර්මයේ කොයිද සත්‍යයක් තියෙන්නේ කියලා. ඊට පස්සේ තොපි වාහගේ අමන જાතියක් මේ ශ්‍රී ලංකාවේ ඉන්න ලෝකෙට සතිය දෙන්න තියෙන જાතිය අපි සතිය කියන එක දන්නේ නෑ. ඒ මොකද සතිය විචිත්‍ර නෑ. අර ඉස්සලා කිව්වා වගේ ඒක අඳුර පාන්නේ සෝබණී නෑ. ආලවට්ටම් පාන්නේ. හැබැයි දුන්නොත් ඉත්තෑයකට කබල්ලාය රිංගල මුත්තාබල් නොයන් කිව්වා වගේ ඇතුළත් කරලා දුන්නොත් ඊට පස්සේ අරයි යනවා. ඒ නිසා ඒකට කියන්න දෙන්නේ සතියේට සතියමයි පදට්ටහණය. වෙන කිසි දෙයක් එක්ක හෙට්ටු කරන්න බෑ සතියට. ඒ සඳහාම යෙදෙන්න ඕනේ මට පේනවා ඒක වෙන්නේ කර්ම ගෙවිච්ච දවසක පින මතුවෙච්ච දවසක තේරෙනවා මෙන්න මේක තමයි කරගන්න ඕනේ කියලා. ඒකට අනිතව පහත් කරන්න යන්න එපා. කරන ඕන දේ සතියෙන් කරන්න. ඒකට මුලදි මුලදි වරද්දාගත්ත ටික විතරමයි ගුරුවරයෙක් වෙන්නේ. වෙන කිසිම ගුරුවරයෙකුට උදව් කරන්න බෑ සතියේ. දෙවෙනි ප්‍රශ්නය සක්මනේදී පර්යංකයේදී සතිය පිහිටවන ආකාරය පැහැදිලි කර දෙන්න. මේකෙදී සක්මනේදී සපරියංකයේදී දල වශයෙන් එහෙම නැත්නම් සරල වශයෙන් කියනවනම් යමක් නොකර ශරීරේ වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඒ ඒ කරන්න පුළුවන් හැකියාවක් අපි මේ ප්‍රශ්නත් එක්ක බැලුවොත් ඉඳගෙන ඉන්නකොට Taman දැනගත්තත් නොදැනගත්තත් මම හිටගෙන නෙවෙයි කියලා සංඥාවක් අපි ළඟ තියෙනවා. Taman දැනගත්තත් නොදැනගත්තත් මම ඇවිදිමින් නෙවෙයි කියලා සංඥාවක් තියෙනවා. Taman දැනගත්තත් නොදැනගත්තත් මම නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනේ. ආන්නේ දැනගැනීමේ හැකියාව කිසිම තිරසනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට නැහැ මනුස්සයාට විතරමයි තියෙන්නේ මේ වර්තමානයේ මෙන්න මෙහෙමයි කියන එක එළඹ සිටින්න පුළුවන් ගතිය ලබන්න තමයි අපි පෙර ආත්මවල පින් කරේ ඒක ලබන්න තමයි අපි පැවිද්ද ගන්න තමයි පෙර ආත්මවල පින් කරේ ලැබිච්ච උතුම්ම ලාභය තමයි අපට මට තරහ ගිල්ලෙනවා තරහ ඉන්න බව දැනගන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න පුළුවන් ඒක විතර අපි දන්නේම නැත්තේ අනික ඔක්කොම දන්නවා. අදාළ නැති කුණු හරප සේරම දන්නවා. කම්පියුටර් ගිහලා ටක් ගාලා ගහපු ගමන් විකිපීඩියා ලික පෙන්ලා දෙනවා. ඉඳගෙන ඉන්න මොකද්ද කියලා අහන මේ ලෝකේ ඉන්න ඕනේ මුගතකින් අහන්න උඹ ඉඳගෙන ඉන්නට ඉඳගෙන බව දන්නේ කොහොමද කියලා ගොළු වෙනවා. ඒ තරම්ම ගැඹුරුයි. තේරෙනව හැබැයි කියන්න බෑ. අපේ භාෂාව ඒකට සමත් නැහැ. අපේ ව්‍යාකරණයක් නැහැ ඒකට. දැන් මම මෙතන ඉන්නවා කියලා දන්නේ කොහොමද කියලා ඇහුවා. අන්දයි ගොළුයි බීරි. ඒ සති මාත්‍රාවට ඔටුන්න බලදවන එක ඒ දැනුම තමයි මට තියෙන निराවුල් දැනුම අනෙක් සේරම ණයට ගත්ත දැනුම මේක වර්තමානයේ අස්පන අපිට තියෙන. බ්‍රහ්මිකුට ආවත් ඒක නෑ කියන්න බෑ. මට මේ කවුරු කෙන්දෙක වැඩකුත් නෑ. මොකද මම ඉන්නේ සතියේ. අන්න ඒක ඒ සති මාත්‍රාව ට වෛර කරන එක තමයි සංසාරේ පුරාවට අපි කරලා තියෙන්නේ. දවස පුරාවට කරන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනීම ඒකට වෛර කරනවා. අරයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? හිටගත්තොත් මොකද වෙන්නේ? මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා ඉඳගෙන වෙන දෙයක් ගැන කල්පනා කර තමයි පුත්තජන කියලා කියන්නේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒකමයි උතුම්ම ඥානය කියලා දන්නවනම් ඒකට කියනවා රහත් වෙනවා කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බල ගන්න තාටවන ගතියක් තියෙන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්න ඒක තමයි සේක කියලා කියන්නේ. එතෙන්ට යනකම් අපි සුතුමේ ඥාණයෙන් උත්සාහ කරනවා. ඒ තමයි ප්‍රශ්නේ කියන්නේ. ඒක නිසා උත්සාහ කරලා බලන්න හොඳට පට්ටලෝ සම්බරෝ සම්මිතිකව සහැල්ලුව වාඩි වෙලා ඇත් දෙක වහගෙන මම සහැල්ලුවෙන්ද ඉන්නේ කියලා. ඒකට කියනවා ඉඳුන් හිටුන් පහසුකම කියලා. කොහොමද දන්නේ මම සහැල්ලුවෙන් ඉන්නවයි කියලා? මොකද්ද ලකුණ? කොහොමද දන්නේ තමන් ඉඳගෙන ඉන්නවයි කියලා? ඒකට උත්සාහ කරන්න කරන්න තියෙනවා මහසි සඩෝ සාංශ සඳහන් කරනවා අභිධර්මයෙන් අරගෙන මම මේ ණයට ගත්තට මන් දන්නේ එක චිත්තක්ෂණයක් සතිමත් වුණාට ඒ චිත්තක්ෂණයේ සතිපත් බව උරගා බලන්න ක්‍රමයක් අපිට නැහැ. සතිමත් චිත්තක්ෂණේ ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. සතිමත් චිත්තක්ෂණේ ප්‍රත්‍යක්ෂණය කරන්න සති චිත්තක්ෂණ හතරක්වත් තියෙන්න ඕනේ කියලා. ඒකයි අභිධර්මයේ තියෙන භවංග උපච්ඡේ භවංග චරණ භවංග උපච්ඡේද පංචද්වාරා වජන වොත්තපන කියලා චිත්තක්ෂණ හතර යන්න එපායි දැන් මොකද උනේ කියලා දැනගන්න. ඒ නිසා සතිය එක දිගට චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕනලු. මේ සතිය කියන එකවත් දැනගන්න. ඒ උක්ෂාග්‍ර බුද්ධිමත් කෙනෙකුට. අනික් කෙනාට මම දැන් සතියේ ඉන්නේ කියන එක ඔප්පු කරලා පෙන්නන්න ක්‍රමයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා වතුරේ ඉන්න මාළුවෙකුට ජල විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න හිතුනොත් එහෙම ඌ ගිහිල්ලා හයිඩ්‍රොලොජිකෙන් අහන්න වෙනවා. මේ වතුර කියන්නේ මොනවද කියලා. මොකද ඌ වතුරේ හිටියට ඌ දන්නේ වතුර මේකට වතුර කියන්නේ කියලා. ඒකෙම ඉවදෙලා ඒකෙම මැරලා යනවා. ඌ දන්නේ ඒ වගේ අපි මරණකම්ම ඉන්නේ සතියේ. කොච්චරත් වෛර කරනවා. අපි අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතන නිසා දවසක වර්තමානට ප්‍රේම කරන්න ගියාම කවුරක්වත් නැහැ තරහ වෙන්නේ. කවදාකවත් හතුරෙක් හම්බෙන්නේ නැහැ අපිට. ඒ නිසා මම කියනවා සතියින් ඉන්න එක නිතරංග ජයක් ලබන කෙනෙක්. අවබෝධ කරුවොත් මේක තමයි කරන්න ඕනේ කියලා ඒ සති මාත්‍රාව uppatti ජන්මලාභයක් අපිට තියෙනවා. කවදාකවත් වැඩ ගන්න නැහැ. අවුරුදු 100ක් හිටියත් කවදාකවත් වැඩ කරන්නේ අපි මැරෙනවා. ප්‍රපංචවලම ජීවත් වෙන අතීත අනාගත වශයෙන් ඉන්න ප්‍රපංචවල ජීවත් වෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා පపంచා බිරතෝ පජා. නිප්පංචා අනාසව. මේ ප්‍රපංච කිරීම එක තමයි ජනයා කරන්නේ. නිප්පංච හිතන දෙයක් නෑ දැනගන්නවා මම මෙතන ඉන්නේ කියලා. ඒ දැනීම අරහත් භාවය කියලා කියනවා. ඒ නිසා වර්තමානයේ හිත ගැනීමේ කලාවක් තියෙන විද්‍යාවක් ඇත්තේ නෑ. ඒකේ ඉන්න හැටි අහන්න ගියොත් ඒක මේ පිපුණු මලේ සුව එමල දනීදෝ මලකිදුව එනොබ හැඩරුව බලන් එපා කියලා නන්දාමල්ලි කියනවනේ. අපි ඔක්කොම පිපිච්ච මල්. අපි කටුමැටි පිටියේ රූපේ බලනවා මගේ රූපේ ලස්සනද කියලා. වතුර ගන්න කියලා ලිඳට බිල බලනවා ලස්සනද කියලා ලස්සනයි මේ කක්ක කරගන්න නැත්තම්. අතීතේ අනාගතේ ගිහිල්ලා කරන්න තියෙන මාලිගාමාව මම වෙච්චි වගේන පශ්චාත්තාප වෙන්නේ නැතුව මේ දැන් මම මෙතන ඉන්නේ කියන එක දන්නවනම් ඉච්චර ලස්සන හිතක් ඇත්තේ නැහැ. නමුත් අපිට ඒකේ කිසි ලස්සනක් නැහැ අපිට හිතෙනවා අසලලා නම් අතන ඉන්නේ මම මෙතෙන්ට යන්න ඕනේ අරක ලබන්න ඕනේ මේක ලබන්න කියන හැම වෙලාවකම වර්තමාන මොහොතට වසුරු හෙලනවා. සතිය කෙලසෙනවා. නිසා කොහොමද ඉන්නේ කියලා තීරණ කියන්න තියෙන සුම්මයිට නිකන් හිටපන්. නිකන් ඉන්නම බෑනේ. මේ නිකන් ඉන්නකොට නිකන් ඉන්න කියන මොකුත් නොකර මේක දැනගන්න. අපිට පුළුවන් හිතක්. අපිට පුළුවන් සැලසුම් කරා. අපිට පුළුවන් ඕන දෙයක් කරන්න. නමුත් අර මේකට ඉන්න බෑ. ඒ නිසා ඒක ශික්ෂණයක් කියලා කියන්නේ. නොකර සිටීමේ කලාවක් මේකේ තියෙයි. ඒ නිසා අපි උත්සාහ කරමු මේ දවස් හතර ඇතුළත නිකන් ඉන්න. සුම්මයිරි just being කියන එක. ඒක තමයි සතිය කියලා කියන්නේ. ඒ නිසා අපි ටිකක් කල් තියමු. දැන්ට උපත්තමෙන් ඊගා ප්‍රශ්නට යන්න. සක්මනේදී සහ පරයන්ක අවස්ථාවේදී නිදිමත එන්නේ කායික අපහසුාවක් නිසාද නැතිනම් වෙන යම් ප්‍රශ්නයක්ද? මේකද ඇත්තටම ඔය මුල් මුල් දවස්වල අපේ අර අලුත් තැනකට ගිහිල්ලා අලුත් ආහාර අලුත් තැන්වල ඉන්නකොට සමහරට නිදිපොළ මාරවීම වගේ දේවලුත් වෙනවා. ඒක අපි ටිකක් කල් තියන්න ඕනේ. ඒකට කියනවා මේ කොච්චර කුඹුරු වැඩ කරන මිනිස්සුෙකුට උනත් පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ කුඹරට ගියාම ඇඟ රිදෙනවා. ඒක ටිකක් කල් කුඹුරු වැඩ කරන වැඩ කරන තමයි ඇරෙන්නේ. ආමි ට්‍රේනින් එකට ගිහිල්ලත් ෆස්ට් 3 days දවස් තුනේදී මේක අච්චාරු දැම්මා. ඊට පස්සේ වැඩ නොකර ඉන්න බෑ. අන්න ඒ වගේ මේකට හුරු වෙනකන් ටිකක් එනවා. නමුත් පරියංක සක්මනේදී ගොඩක් වෙලාට දක්ෂ යෝගාවචරයට වෙන්නේ රාගාදී කෙලස් පොඩ්ඩක් අඩු වෙනවා. රාග ద్వේෂ අඩු වෙච්ච ගමන් මෝහය මතුවෙනවත් එක්කම ඒ අර ක්‍රියා කරන්නේ නැති හිත අපිට පේන්නේ නිදිමතක් වගේ. ලීන වීමක් තියෙන. ඒ නිසා ලොකු සංස ගොඩක් වෙලා aran තියෙනවා. කෙලෙස් සහිත නිින්ද සහ කෙලෙස් රහිත ලීන හිත කියන එක තේරුම් ගන්න අපි ඉතරාදී ධර්මදේශනාවේදී ගොඩක් වෙලාට අපි ඒක සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. මූලික කර්මස්ථානය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. ඔයික සඳහා දැනට මූල කර්මත්තානේ ක්‍රියාවත් කරලා ලැබිච්ච අත්දැකීම් ටිකක් දුන්නොත් ඒකෙන් මට අල්ල ගන්න පුළුවන් ගේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. එහෙම නැතුව මූලික කර්මස්ථාන පැහැදිලි කරන්න තියෙනවා ඒකම නැවත අහන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් පළවෙනි දෙවෙනි දවස්වල මේක සාමාන්‍ය ස්වභාවය. ඒ මොකද අපි බලාපොරොත්තු වෙනවා දිග සමීකරණයක් අපිට දෙකට පාඩම් කරන්න. එතෙන් දිග මන්ත්‍රයක් කටපාඩම් මේකේ තියෙන මොකුත් නොකරින්න කියලානේ. කිසි කෙනෙක් බාර ගන්නෑ. ඔක්කොමලා හිතනවා නිකන් ඇල් වතුර බොනවා වගේ නිකන් ඉඳගෙන ඉල බලා ඉන්න එක. ඉතින් ඕකටද මෙච්චර දුර ආයි. ඉතින් ඒ නිසා කාටවත් බෑට බින්දුව බාර ගන්න. ඒගොල්ලන් ඕනේ අර මොන මොන හරි නිකන් ඉන්නවට සාංශ කේසා ලෝමනකා දන්තා තචෝවත් කියලා ඊටත් තචෝලන්තා ලේමා කේසානකාවත් කියන්න එපාද කියලා. නිකන් ඉන්නම බෑ. ඉතින් ඔය ඔය මූලික කමටහනට හරියට චෝදනා එනවා තුන්වෙනි හතර දවසේ විතර වෙනකොට සාමාන්‍යයෙන් කට්ටිය අල්ලා ගන්නවා ඔක්කොමලා නෙවෙයි. ඉතින් ඒ නිසා මේ මූලික කමටහන උපදේශ ටිකම තමයි නැවත දෙන්නේ. කරනකොට යම් මතුවෙච්ච අපහසුතාවයක් දුෂ්කරතාවයක් තියෙනවා නම් ලිඛිතව ලියන්න ඒක හොඳ ඉඟියක් වෙනවා. උපදේශ දෙන්න ඕන කොතැනද කියලා කියන්න. ඊගා ප්‍රශ්නය මෙම භාවනා ක්‍රමය ගැන වරාන් ඇතුලේ තියෙනවා නිස්සරණ වනේ කියලා දැනුවත් කිරීමක් කරන්න. ඒක තමයි මම කියන්නේ. අපි අර දීපු උපදේශපන්ති අහනකොට යම් නොඇටෙන යමක් තියෙනවනම් කරනකොට යම් අපහසුකමක් තියෙනවනම් එතනින් පටන් ගත්තොත් මට ලේසි අල්ල ගන්න. එහෙම නැත්නම් අපි කරන්නේ තුන්වෙනි දවසේ වෙනකොට නැවතත් අරබන පටියම දාලා දෙනවා. ආයෙසරයක් නැවත අහන්න. මොකද මම පොඩි ළමයින්ට කිරුව අවුරුදු 17 නැ 19 ළමයි 23 දෙනෙක් විතර ඇවිල්ලා අම්බුලාවේදී තරුණ අය. එයින් කිරුවට පස්සේ මං ගිහිල්ලා ඉතින් මේ කමඨාන සුද්ධ කරනවා බණත් කියනවා මූලික උපදේශ දුන්න තුන්වෙනි දවසේ එනකොට විතරයි ඒ ළමයින්ට තේරුණේ. ඒකම්ම කතාව මුගේ. ඊට පස්සේ ඒක ගෑල්ලමෙක් මට ලියුවා සාන්තෝ ඔය කියන දෙමලේ පළවෙනි දවසේම ආපු දවසේ කිව්වනම් ඉවරනේ දැන් බලන්න අපි තුන්වෙනි දවසේ යනකොටයි දන්නේ කියලා මේ පසු විවරමක ලියලා තිබුණා. ඊට පස්සේ මම දැනගත්තා මේකිට විතරයි මොලේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා සංවිධායකතුමියට මේ කවුද මේ ළමයි කියලා අල්ලන්නේ දැන් මම මොකක් කිව්වනම්ද ඔයාලට වැටෙන්නේ කියලා දැන් කියන්න මම දන්න ටික තමයි කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ගෝ ඔබ හන්ති ආපු දවසේ පැයක ටෝක් එකක් දුන්නා මේක අපබ්‍රංශ වගේ ග්‍රීක් වගේ අපිට මිලෝදයක් තේරෙන්නේ නැහැ. අපි වහන්තිලා ආපු ගම මේක දුන්නාම අපිට වැදින්නේ නැහැ. ඊට පස්සේ මම දැවිලා කමටහන් සුද්ධ කරනවා කියනවා ඔබ වහන්සේ මේ භාවනා කරන අය විස්තර කියනවා අපි දන්නේ නැහැ. දෙක තුන යනකොට තමයි මේ භාවනා කරනවා කියන්නේ නිකම් මේ බලාන ඉන්නවා කියන එක තේරුනේ ඉතින් ඔය කෙලින් කියන්න තිබ්බනේ කිය. මොකෝ කෙලින් කිව්වට කෙලින් කිව්වත් කෙවක්ක කෙවක් බාර ගන්නෑ. ඒක මේ අවුරුදු 18 ප්‍රශ්නයක් නෙවෙයි. මේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. උන්ට දිග සමීකරණ ඕනේ කටපාඩම් කරන. මේක නිකන් ඉඳ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම හරි දැන් මම බාර ගන්නවා. උඹ දැන් උඹ කවදා හරි කමන්තාන තේරෙක වෙලා. උඹ කාට හරි කියනවනම් මොනවද කියන්න තියෙන්නේ කියලා. දැන් කෙල්ල ඔලුව කනවා. ඉතින් කියන්න දෙයක් නැහැ නිකන් ඉන්න කිව්වට අහන්නේ නැහැ නේ. මං කිව්වා ඒකට හොඳම වැඩි කොට දුවන්න දීලා එන තාලෙට උත්තර දීමෙන් තමයි ගොඩ ගන්න තියෙන්නේ. එහෙම ඇරුව බුදුහාමුදුරන්ට පුළුවන් වුණා නම් රාහුල හාමුදුරන්ට දෙන්න අවුරුදු 7 දී ගෙනියලා 21 වෙනකම් කරන්න බැරි වුණානේ. අවුරුදු 15ක් මොකෝ ඕනේ නැතිකමද? ඔච්චර ප්‍රියම්බිකාව යසෝදරාවට දෙන්න බැරි වුණානේ. සුද්ධෝදන රජුරණ දෙන්න බැරිුණානේ. කරනකොට එන ප්‍රශ්න අනුව තමයි සරුවචනාංශේ මෙහිවීම කරන්න නිසා පැකිලෙන්න එපා. මම මේක ඇහුණද? ඇහුන් නැත්තේ මොනවද? කෙරුවද? වැටහෙන්නේ නැත්තේ මොකද්ද කියන එක කෙරුවොත් අපිට හොඳ ක්‍රියාකාරී පදනමක් ලැබෙනවා. නැත්තම් මේක නම් මේකට දෙන්න තියෙන උත්තරේ මේ කියූප එකම නැවත අහන්න කියන එක. ඊගා ප්‍රශ්නෙත් ඒ වගේම එකක්. ඒ කියන්නේ මේ භාවනාව ඉදිරියට පවත්වාගෙන ආයුතු අයුරු ගැන පැහැදිලි අවබෝධයක් නොමැත. වරහන් ඇතුලේ තව කොටසක් තියෙනවා භාවනාවට ආදුනිකයෙක්මි අනුකම්පා කරන්න. මට මතක් වෙනවා මම 79 ඉස්ලාමයේ පණිවිඩය හම්බෙච්චා මම කිසිම උත්සාහයක් කරුවේ නෑ මම බැලුවා මේ පණිවිඩය තියෙනකොට අවුරුදු 8ක් ගියා මට මේ සතිය කියන්නේ මොකද්ද කොහොමද කරන්නේ ඒත් ප්‍රායෝගිකව දාලා නෙවෙයි හැබැයි මට තේරුණා මේක දුරදි යන වැඩක් කියලා පුළුවන් තරම් කියවයි හම්දුන නිතර හම්බුණා මට ඉඳ ගන්න බෑ මොකද මං ඉඳගත්තොත් මට ගල් ගහනවා ඒ තරම්ම ගායති වුණ මිනිස්සෙක් මං අනික් මිනිසුන්වත් ඉඳගෙන ඉන්න දෙන්නේ නැති જાති මිනිස්සෙක් ඒ නිසා මම ඉඳගත්තා නම් එහෙම ගහනවා සක්මන් කෙරුවා නම් හිතන්නේ මේ ලව් කරන්න ගිහලා කෙල්ල බූට් එකක් දීලා මේ කාලා ඇවිදිනවා ඒක තියුව කරන්නත් බෑ අවුරුදු 8ක් ගියා මේක මොකක්ද කියලා තේරුම් ගන්න බුරුමේ ගිහිල්ලා මාස 18ක් දවසට පැය 14 ගානේ කරනවා කරනවා කරනවා හැමදාම බයිනවා හැමදම බයින මට තියෙන කොච්චර බැන්නත් මගේ වැඩේ යනවායි කියලා. ඉතින් ඒ නිසා මම දන්නවා මේක කාටවත් ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එකකින් ටට්ටක් ගාලා කරලා දෙන්න මට ඕන කමක් නැහැ. මොකද කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ සතිය කියන්නේ නිකන් ඉඳිල්ල කියලා. මොනවාක්වත් කරන්නේ නැතුව මේක දිහා බලන ඉන්න එක කියලා. ඒ නිසා අපි මේකට ඉවසන්න ඕනේ. ආධුනිකේ නෙවෙයි. කවුරුනත් මේක ඉවසන්න ඕනේ. ඒක නිසා මේක සාමාන්‍ය කියනවා. වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට කරන ප්‍රයත්නය කියලා. අපි පළවෙනි භාෂාව ඇඟට නොදන්නේ ඉගෙන ගන්න. දෙවෙනි බාධාට හැම කෙනෙක්ම නිහතමානී වෙන්න බෑ. නැතු හොරන්න බෑනේ. ඒ නිසා මේකට උත්සාහ කරන උත්සාහයේ පවා බ්‍රහ්මියෝ දෙවියෝ වඳිනවා. මොකද මේ ලාභ සත්කාරයට කරන එකක් නෙවෙයිනේ. යථාබෝධයේ සඳහයිති ඒක කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි උත්සාහ කරනකොට තවත් දෙක තුනක් යනකොට මොකද්ද ක්‍රමයකින් මේක ටිකක් ඇඟට වදින්න පටන් ගන්නවා. ඒක ඉතින් ඒක යෝගයක්. එහෙම නැත්නම් ඒක ඉලෙක්ට්‍රික් වැඩක් විතර තියෙනවා. අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය කරලා තේරුම් ගන්න හදන නිසා කරගෙන යනකොට එන දුෂ්කරතා හරහා කෙනෙක් යන පාර පිළිබඳව කිටි අදහසක් ගන්න පුළුවන්. අවසාන ප්‍රශ්නය සීලය භාවනාවට හේතු වන අයුරු කෙසේද? සීලය භාවනාවට හේතු වන්නේ කෙසේද? ඔය බුදුරජාණන්සේගේ සම්පූර්ණ ශික්ෂා දෙන සීල සමාධි ප්‍රඥා. ඒකින් ආරම්භකදී සීලේ ඒ සීලදී කරන්නේ කය වචන දෙක පොඩ්ඩක් తాවකාලිකව නතර කරනවා නැත්නම් අඩු කරනවා අර හිත ගැන පොඩ්ඩක් බලන්න. කය වචන දෙක ඇවිස්සලා තියෙද්දි හිත කොහොමඩක්වත් කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා අපිට ශල්‍ය කර්මයක් කරන්න ඕනේ නම් අපි මුළු ඇඟේ මයිල් බාලා විසබි ජීවාණු හරණය කරලා ජීවාණු හරණය කරපු කාමරයකට ලෙඩා ගත්තට පස්සේ තමයි කපන්න පුළුවන්. එහෙම නැතුව මේ බාහිර ලෝකේ තියෙන විස බීජත් එක්ක ඔපරේෂන් එකකට ගත්තොත් සීනති කරන්නේ නැතුව තිබුණට වැඩි විස බීජ ආසාදනය වෙන නිසා අපි සීලෙන් ඉස්සර පොඩ්ඩක් පිරිසිදු කරලා තමයි චිත්ත විසුද්ධියට යන්නේ. ඒ නිසා සීල විසුද්ධිය ඔපරේෂන් එකට ඉස්සෙල්ලා ලෙඩා ජීවාණු හරනවා කරනවා වගේ වැඩක්. ඒක නැත්නම් හේනක් කරන මිනිස්සයා වටේට දඬුවට ගහනවා වගේ. නැතුව මේ පළපත ගොයේ මේ හැදිනකොට භෝගේ වැඩනකොට සතා ඇවිලා කනවනේ. දඬුවටෙන් තමයි අරසා කරන්නේ. එළවලු කොටුවක් හදනවා බලන කොච්චරක් මිනිස්සු වටේ වැටට වියදම් කරනවද කියලා. මොකද නැත්නම් අර වැවෙන පොහොර ඇදලා එන පැල තේරම කනවා. එනි මේ උපමා තුනම පස්සේ දෙක නාටුවාචාර්යන් වහන්සේ දීලා තියෙන්නේ මේ උපමා දෙනවා ඒ පරිසරය සකස් කරන්නේ නැතුව ඔපරේෂන් කරන්න යන්න එපා. හේනක නවදලි හේනක ඇට ඉහිලා නිකන් බලන් ඉන්න එපා. අනිවාර්යෙන් පලිබෝධකය කනවා. කුඹුරක් මැද කරන්න යන්න එපා එළවලු කොටු. ආයාල යන හරක් ඇවිල්ලා ඔක්කොම කාලා දානවා. ආන්නේ අරසාවට කියනවා සති අරසාව කියලා. ප්‍රශ්න අවසන්යි සන්ස්. හොඳයි අපි මම හිතන්නේ අපි වැඩේට පැයක් විතර ගත්තා. ආරම්භකදී ඇතුල්චි සුළු පමාවත් එක්ක අපිට දැන් වේලාව සඳහන් වෙන්නේ 2:10යි. අපි මෙතෙල විනාඩි 50ක් අරගන්නවා සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ තුනට gediya ගන්න. gediya ගහපම අපි නැවතත් මෙතෙන් එකතු වෙනවා සාමූහික භාවනාවක් සඳහා. ඒකටන් ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි